ඒ නිසා අපිට මනස මෙහෙවන්න වෙනවා. ඒ මෙහෙවන චෛතසිකයට කියන්නේ මානසිකාරය කියලා. මානසිකාරයේ දුක් විතරක් අනිත් දේවල් අතර තියෙන එකක් ඉංග්‍රීසියෙන් කරන highlight කරලා ඒක අනිත් ඒවායි වෙන් කරලා දැනගන්න. ඊට පස්සේ ඊගා චිත්තක්ෂණය ඒ පද්ධතියෙන් තියෙන තව එකකට අවධානය යොමු කරලා ඒකේ රසය වෙනම දැනගන්න පුළුවන්. මේක මනුස්ස මනසේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. මේක ඇත්තටම බටහිර දැනට පරීක්ෂා කරගෙන යනවා කෙනෙකුගේ ස්වච්ඡන්දයෙන් මේක කළ හැක්කක්ද එහෙම නැත්නම් මේක මොන මොන විචල්්‍ය සාධක මත විනාශ වෙන දෙයක්ද කියලා. මේ පිළිස් ඔක්කොම ඉන්නකොට මේ එක්කෙනෙක් දිහා බලලා ඊකා චිත්තක්ෂණ තව කෙනෙක් දිහා බලලා එක එකනා එක එකනා එක්කට හඳුනා ගැනීමේ ශක්තිය මට කොච්චර දුරට තියෙනවද එහෙම නැත්නම් ඒක මගෙන් පරිබාහිර දෙකෙන් පාලනය වෙන එකක්ද කියන එක සාධනෙ කියන ප්‍රොහොඳ අභියෝගයක් තියෙනවා. ඒ නිසා අපි ඒක ක්‍රියාවත් කරන්න විශේෂම ක්‍රියාවත් කරනවා කියන්නේ අදහස් කරන්නේ වශී කරගන්න, අධ්‍යාර කරගන්න විකට පුළු පුළුවන් වෙලාවට අපි මානසිකාරය ආස්වාසිත කරන මානසිකාරය ප්‍රසවාසිත කරන මානසිකාරය වමට යොදවන මානසිකාරයේ දකුණට යොදවන මානසිකාරයේ ඇත්තදෝ නැත්තදෝ කියලා දැනගන්නේ ආස්වාසෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දකින්න පුළුවන් තමයි. වමෙන් දකුණ වෙන් කළ දැනගන්න පුළුවන් තමයි. එතකොට අපි අර මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයක්ද අයෝනිසෝ මානසිකාරයක්ද කියන එක පිළිබඳව මේ ඉස්සරහට යන්න හදා. යම් විදියකට භාවනා කරන්නාගේ මනාපේ අසතට ගන්න පුළුවන් නම් මේ දී ඇති සාධකලින් කොයි එකද තෝරන්නේ කියන එක එයාට සදාචාරාත්මක වගකීමක් ගන්න පුළුවන් මගේ ඊගාව චිත්තක්ෂණේ මට සුදුසු දැනකට මට යොදවන්න පුළුවන් එහෙම නැත්නම් ඒක නන්නස්තර වෙලා එයාට ඕන තැනකට යයිද කියන මේ ඒ නිසා සීලයටත් බලපාන සමාධියටත් බලපාන ප්‍රඥාවටත් බලපාන සංසිද්ධියක් අපිට භවනා කරනකොට හොඳටම තේරෙනවා එක වෙලාවකට එක විකල්පයක් නෙවෙයි කියන්නේ දස දහස් ගණන් විකල්ප තියෙනවා. ඒ විකල්ප වලින් කොයි එකද තෝරන්නේ කියන එක තමන්ගේ ස්වච්ඡන්දතාවෙන් තේරෙනවද? පරණ කර්ම ශක්තියෙන් සාතේනවද? පාරක බලධාරි දෙවියන් වහන්සේගේ තීන්දුව කළ දෙනවද? එහෙම නැත්නම් කවුරුත් හෝනියම් කරවලා අපේ හිත වෙන තැනකට යොමු කරනවද කියන ප්‍රශ්නේ ඉත හැම සංස්කෘතියකම තියෙන බරපතල ප්‍රශ්න. සර්වඥාන්සේ සඳහන් කරනවා නුපුහුණු මනස, උත්සාහ නොකළ මනස ඔය සෑම විචල්්‍ය සාධකවලටම දාස භාවයක්පත් වෙනවා. ඒක පුරුදු කරන්න ඕනේ. මනසකාරය පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඔච්චර දේවල් දීලා තියෙනවා. ඒකේ මේ දෙයටයි මම අවධානය යොමු කරන්න කියන එක භාවනා කරන්න ටික කාලයක් විශේෂ වෙලා වෙහෙස වෙලා අපේ අතට ගන්න. ඒක හරියට අර කියන ටාගට් ලෑන්ඩ් එකට දෙවි කියන්නේ කියන්නේ ගිහිල්ලා ඊට ඉස්සෙල්ලා ඒ කොපියෙන් ගහන්න හදනවා හෝ දෙවියන්ට යනකොට වැලට වදින්නවත් කරගන්නවා. නමුත් ඒ ටාගට් ෂූටින් කරලා කරලා කරලා කරලා අන්තිම ලෑල්ලට ගහලා පස්සේ අන්තිම බුල්සයි එකටම කියලා ගහන්න පුළුවන් මට්ටමට යන්න පුළුවන් නම් එයාට තියෙනවා පිළිඳ දක්ෂ දුනු ආයෙ කියලා. අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් තමයි මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ විකල දැන ගන්නවා කියලා කියන්නේ. වමෙන් දක්වන. ඊට පස්සේ අපි මේක තව ටිකක් ඉස්සරහට ගෙනියලා ආශ්වාසයෙන් ආශ්වාසයෙන් වෙන් කරන හැටි දැනගන්න හිතපු ගන්න. ඊට පස්සේ ආශ්වාසයේ මුල නැදින් වෙන්කොල දක්වන්න ගන්න. නැත්නම් අගින් වෙන්කොල දක්වන්න ගන්නකොට රූප ධර්ම વિશે හොඳ අසල බුද්ධියක් ඇති වුණාට පස්සේ දැන් පහ වෙනකොට කිච්චක මාත් වෙන රාගය ද්වේෂයෙන් යන කරනදී රාගයෙන් කියන ඊර්ෂ්‍යාව මාන මාන්නේ මසුරුකම එක එකෙන් යන්නේ නැහැටි ද්වේෂයෙන් යන්නේ නැහැටි ආදිවාසී වෙන් කළ වෙන් කළ දකින්න දකින්නේ මේ එක එකක තියෙන බල දෙක. රාගය ඒක දිගට වැඩි වෙන යනකොට බලන්න කිව්වොත් ඒක කෂ්ටයි. බලාගෙන ඉඳලා මේ වැඩෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා වැඩෙන හැටි ඉවර දේ වශයෙන් අල්ලන්න පුළුවන් නෝට ඒකේ බලය බිඳිනවා. මේක හොඳම ඉලක්කයක් කියනවා. බටහිර වෛද්‍ය විද්‍යාව අද නම් වෙලා තියෙන්නේ මිනිස්සු දෙද වෙන්නේ ඉතින් වෙන විශ්වවිද්‍යාලින් කියන එක අලුත් අදහසක්. ඒ ඒ කායයට අනුව තමයි. ඉතින් මේ විස බීජ කියන එක ඉස්සර දැනගෙන ඉඳලා නැහැ. මේක හිතේ මේ බීජනාශකේ තාපේ එහෙම නැත්නම් කවුරු හරි වුණියම් කරලා ඒක විද්‍යාත්මක අන්වේක්ෂය සොයා ගැනීමත් එක්ක අරම කුණු වෙච්ච වතුර බිඳුවක් අන්වේක්ෂයට දාලා බැලුවට පස්සේ බැලුව බැලමට ඒක එච්චර ජරා වෙලා නැති උනත් අන්වේක්ෂයෙන්ම නෝට උදා පුංචි පුංචි කැටි සිදු වන බව දැකලා තියෙනවා. ලොක් කරලා බලනකොට මේ විතර අතර අපිරිසිදු බව. හොඳට බලන ඉන්නකොට මේ කැටිටි එක දෙක වෙනවා. බෝ වෙනවා කියලා දැකලා තියෙනවා. ඉතින් ආ දැකලා තියෙනවා දැන් මේ අපි හිතුවට වතුර ප්‍රාණික කන්නේ සප්පාණික කරලා. එම් බලන ඉන්නකොට මේ යම් ප්‍රමාණයක් දක්වා ඒක තියෙන ජනගහණය වැඩෙන්න පටන් අරගෙන දැන් යාක උජාව නැතිව නතර වෙනවා. මේක පරීක්ෂා කරලා එක දවසක් එක විස බීජයක් කොච්චර වේගෙන් වැඩනවද තත්පර 30කට සැරයක් දෙකක් වෙනවද විනාඩි කීයකට දෙකක් වෙනවද කියලා බලන්න බලන්න ඒක දෙකකට ඔක්කොම විස බීජ එක සැර ගන්නකොට බලන්න ඉතින් යා කරලා තියෙන්නේ ළඟ තියලා තියෙනවා ආසුත් ජලයේ ඩිස්ටිල් වෝටර් කඳුලක තියාගෙන ඒකට කුණු වෙච්ච වතුර කඳුලක තියාගෙන කුණු වෙච්ච වතුරේ විස බීජ ගලවදී කියනවා. දන්නේ ඒකට විස බීජ බාදන්නේ නැහැ. එනියට මෙයා පින්සලක් අරගෙන අර කුණුවත් බීචේ කඳුලේ ඉඳලා ආශෝද ජනේට බ්‍රිජ් එකක් ඇඳලා. ඇඳලා එක විස බීජයක් බ්‍රිජ් එක හරහා ගිහිල්ලා ආශෝද ජලේ යනකොටම බ්‍රිජ් එක ඇදලා. කඳුලේ ගොඩලා ආශෝද ජලේ අර විස බීජේ කොච්චර වෙලාවකටද දෙගුණ වෙන්නේ කොච්චර වෙලාවට තුන්ගුණ වෙනවද පොතේ ගලනට පස්සේ නතර වෙන්නේ කියන සම්පූර්ණ දැනගෙන තියෙන එක විස බීජයක් පොතේ. ඉතාලි ඉඳලා මේ මයික්‍රෝබයොලොජි කියන විශේෂයෙන්ම පටන් අරගත්ත නිසා එකක් පොතකල්ලා අඳුර ගන්නවා කියන එක ඒ දේ සමූහයේ ඉන්න කියන බලය කොටු කොටුට බෙදෙනවා. ඒ නිසා කෙලෙස් අපිට තියෙන්නේ නැති කරන්න ඕනේ කොටු කරලා. කොටු කරපුවම වෙනවා තත්ත්වය මුකුණු මනසට කෙලෙස් එක වැඩ කරන දැන නිසා උදාසීන දෙයක් කරන කොටු කරලා උගන්වනවා. උදාසීන කියන වායු කොට බදාතිය එතන පොළවේ හැපෙනේ ධාතු වින්මින් වශයෙන් ගන්න ඒක නම් පොඩි අභ්‍යාසයක් විතරයි ඊට පස්සේ තමයි ආගික ජනක කෙලස් ඒක නැත්නම් රූප වශයෙන් තේන ශබ්ද වශයෙන් තේන ගන්ධ වශයෙන් තේන රස වශයෙන් තේන රූප සංකීර්ණ රූප අපිටනවා ඝණයන් ඒකල හඳුනගන්නේ මම තවත් එකක් අපිට කියනවා රකාණ විද්‍යාව ගන්නකොට මේ අපේ ජෙල් කුණු ගෑවිලා තියෙනවා නම් එහෙම නැත්නම් මේ පිටල භාගෙම ගාව ජෙල් කුණු ගෑවිලා තියෙනවා නම් කොච්චර පිළලා දැම්මත් කොච්චර වතුරෙන් හිරුවත් ජෙල් කුණු යන්නේ නැහැ ඊට පස්සේ මේ සබන් හොයාගත්තට පස්සේ සබන් කරන්නේ පුංචි පුංචි කැදිටි වෙන්නේ වශයෙන් දීලා ඒක මතේ සිවලපත්තක් කරනවා සිවලපත්තක් කරනකොට අර කුණු කෑල්ල මේ කුණු කෑල්ල වෙන්නේ ඒ දෙක අතර මැද ලිස්සුස් කියලා කියනවා එහෙම වුණාට පස්සේ වතුර දාපු ගමන් අර ඔක්කොම කැඩෙනවා ඒ වාතර සවලපට්ටයක් නැත්නම් ඒ වාතර බැහැ. කුණු කුණු කුණු වශයෙන් එකට බැහැ. ඒ නිසා සබන් වලින් මුත් කරන්නේ මේ කාබනික අපද්‍රව්‍ය ඉස්සම වෙන් කළා දෙන්නේ. වෙන් කරපු ගමන් උගලකටත් ගතාගෙන යනවා වතුරටත් ගසාගෙන යනවා. ඒ නිසා මේ වෙන් කිරීම එංගලන්ත කාර්ය අපිටේ ස්ට්‍රික්ට් ඇන්ඩ් රූල් කියලා නීතිය. බලේ සිංහල කඩන්න ඕනේ නම් සිංහලෙන් උගමනය අසත් වෙච්ච වාගේ දෙන්න ඕන උන්ගේ තියෙන බලය කඩලා දාන්න. අන්න උන් දෙන්න ගැටපක්. ඒක උදේින් නැතිනම් තමයි මේ බාගන්න පුළුවන්. සාපිසත් බුදුහාමුදුරුවෝ ගන්න හිමි සිද්ධ උගන්න දෙකම තමයි. පිටකන් රෝල් තමයි. කෙලස් වැඩ කරන්න ඇරලා ඈතින් ඉන්න ටෙලස්කෝප් එක දාලා බලන්න ඉන්නවා. ඒක කොම්පොස්ට් කොටු කර. කොටු කරුවට පස්සේ ආන්දමට මේගොල්ලෝ අතරම සටනක් වගේ ගිහිල්ලා විනාශ වෙනවා. ඒ නිසා මෙතනදී තාම සුද්ධ විද්‍යාත්මක නැත්නම් භෞතික විද්‍යාව කරන්නා වගේ අපි කිසිම කෙලෙසයක් කෙලෙසයක් වශයෙන් කියන්නේ නැහැ. හොඳ දෙයක් හොඳ වශයෙන් කියන්නේ නැහැ. රූප රූප කියන්නේ නැහැ. නාම නාම කියන්නේ නැහැ. මොකක් හරි ඒක විශයක් අරගෙන ඉඳ එන්කොට හඳුනා ගැනීමකට කියනවා විභජ්‍යවාදය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා රිඩක්ෂනිසම් කියලා. ඉවෙන් කරුවට පස්සේ සමූහයක් වශයෙන් ඒකේ ඉන්නකොට තිබුණු ශක්තිය වෙන් කරපු ගමන් නැති. ඒක අමතර නීතියක් ඒක විද්‍යාව හොඳට දන්න කතාවක් ඔය දේශපාලනයේ කරන දෙයක්. ඒ නිසා ඒ පොඩු පිළිම තමයි මේ කරන්නේ. ඒ නිසා මම මේ කරන්න හදන්නේ මේ කරන වැඩේ ඇයි එහෙම කරන්නේ කියලා සාධාරණීකරණය කරන එකයි. මොකද ඊටමත් වැදගත් දෙය තමයි ශ්‍රද්ධාවෙන් හෝ එන්නත මේක මේක ප්‍රින්සිපල් එක තේරුම් අරගෙන ආස්වාසේ මතිනකොට මේක ප්‍රස්වාසයේ නෙවෙයි වේදනාවක් නෙවෙයි සබ්දයක් නෙවෙයි පිටිවිලක් නෙවෙයි ආස්වාසය මෙන්න ඒකේ ලක්ෂණ කියලා අපි ඒකේ ස්වභාවික ලක්ෂණ අවබෝධ කරගන්නවා. ඒක ප්‍රසවාසයේ මතුවෙන දැනගන්න දැන් ආස්වාසයේ නෙවෙයි ඒක ඉවරයි. මේ සාධ්‍යයක් වේදනාව හිතෙන ප්‍රසවාසය කියන ආස්වාසයේ ප්‍රසවාසයේ දැකි ලක්ෂණ ස්වභාව ලක්ෂණ මේකට අපි අටුවාල හපී ගෞරවයක් දීලා තියෙනවා. වෙන්කොට හඳුනා ගන්න ලක්ෂණ තියෙනවා පච්චත්ත ලක්ෂණේ ප්‍රත්‍යක්ෂ කරන ලක්ෂණේ අච්ඡන්ත ලක්ෂණේ ස්වභාව ලක්ෂණය, පෞද්ගලික ලක්ෂණය, ගතිය භාවය ස්වභාවය කියලා මේ ඒකට හරි මේ යෝගාචර උනන්දු කරලා මූල ධර්මානුකූලයේ සහ ප්‍රායෝගික වටිනාකමක් දීලා තියෙනවා. අපි මේ ඝණයේ වශයෙන් තිබුණොත් යටයි ඝණේ බිඳගත්තොත් අපි ගයලා. ඒ නිසා එන එකට වෙනකොට හඳුනාගෙන ඝණේ බිඳ ගැනීම සඳහා නිරෝධන ඥානෙත් පරිච්ඡේද ඥානෙ කියලා. ඒ පරිච්ඡේදය සඳහා පුංචි පෙරහුරුවක් පුංචි යොමුවක් ගුණයක් තමයි දෙන්නේ මේ වෙකොට හඳුනා ගැනීම. මේක සමථ භාවනාවේ යෙදෙන්නේ. සමථ භාවනාදී අපි ගන්න සම්මුති අරමුණක් ඒක එහෙම කපන්න කොටන්න ගැතියි. අපි ගත්තොත් බුදුගුණ කියලා ඒක බුදුචාරිසු ගුණ අපේ හිතේ හිතා ගන්න බෑ නිසා පොඩියම තමයි කරලා. සත්‍යන්තරයට කරුණාවමයි කියලා ගත්තම පොඩි වශයෙන් තමයි යන්නේ වෙන් කරන්න බෑ. මේක මේ විපච්ච වාදයේ නැත්නම් මේ පරිච්ඡේද ක්‍රමය විපස්සනා තුන ඉන්ජේ ධර්ම කියුණු කිරීමේ ක්‍රමයක්. ඉතින් මේක අහු වුණාට පස්සේ මේ හිතට මේක පුරුදු කරගත්තට පස්සේ ඒ යෝගාචර කැමතුණත් නැතිනම් බලන ඕනම දෙයක් අර අර මේ පරිච්ඡේද ක්‍රමයේ පහයි තියෙන්නේ. ඒක තමයි ඔය පුද්ගලෙක් කියලා කියන කොටස් 32ක් තියෙන්නේ. රූප කියලා කියන්නේ පතරී ආපෝ තේජෝ වායුව, නාම කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර විඥානයේ ආදි වශයෙන් බුදු දහමේ හැම තැනකම වෙන්කර ගැනීම සඳහා පොඩි යොමු දීලා තියෙනවා. ඒනෝ කරගෙන යන්නේ කියලා කියනවා. ඒකට කියන්නේ නිකන් තාක්ෂණයේ හැටියට බලනකොට දේශ බීම් එකක් මොකෙකට හරි වැදුනොත් එතන පාරජම්බුල කින්නක් වැදුනොත් ඒක කරන්නේ තියෙනක කුපුරු ගන්න. කුපුරු ගාලේ පැලිටියක් වෙන ඇතුළට ගිහින් ආයෙත් කුපුරු ගන්න. කුපුරු ගාලා කුපුරු ගාලා කුපුරු ගාලා මුස්සුන්න දුරු කරන. ඒ නිසා ඒකට ලක් වෙන ඕනම දෙයක් ධර්මයක් වශයෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ තමයි විපස්සනා ඥානය පරිච්ඡේද ඥානය මූලිකම තියෙන නාම රූප පරිච්ඡේද ඥානය කියන එකයි නන්දාගන්නේ. ඉතින් ඒක ගියාට පස්සේ කවුරු ඇවිල්ලා මොන බවුරු කොලම් පාවත් දහඩ සනි නැතුවත් අද මනස දිනෙන්නේ. අද දේශ භූමියක් අතුනම ඊට පස්සේ මේකේ එන්නන් හදන දේ භෝග වේතත් පරමාර්ථ වශයෙන් දැකිය යුතුදී විනිවිදනකොට අර කර තියෙන මායාකාරී ගැටි ඒක කියන සෝබනි ආඩ කාලවත්තන ආතෝපේ නැති වෙන්නේ ඒ නිසා මේ ඉස්ලාම් කරන මේ ආශාස ප්‍රසවාස වෙනකොට දැනගන්නේ කරගන්න පුළුවන් නම් ඒ විතරක් මේ කරලා කියන්න පුළුවන් කම තියෙනවා මම ආශාස වෙලාදී මම ආශාස කියලා මෙනෙහි කරා ඉතින් මේ මේ ලක්ෂණ මම ආශාසයට ආවේනික වශයෙන් දැක්කා ප්‍රසවාසයේදී මේ මතිනලා මට මෙනෙහි කරගන්න පුළුවන් නමුත් ඒකට මුණ දාන්න පුළුවන් වුණා එතකොට මට ප්‍රසවාසයේ ලක්ෂණ මෙන්න මේ මේ විදිහට වෙන්නුනා කියලා ඒ පුදුලික ලක්ෂණ විතර කියන්නත් පුළුවන් වෙලා භාවනා කරන කරන වෙලාවේ හැකිතාක් ආස්වාද ප්‍රසවාසයට අදාළ ලකුණු අවබෝධ කරගන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම යෝගාචරයාගේ ප්‍රධානම වගකීම 50ක් විතර හිතේ. ඒක හොඳට පුරුදු කරන පස්සේ වළක්වන්න බැරි ගැටයක් වඩපත් වෙනවා. මේක තමයි අමාරු මොකද අපි එකාරමුණක් විනිවිදිනවා කියන ගැටයට වැඩිය කාම ලෝකේ කියලා කියන්නේ අරමුණෙන් අරමුණට පදින. කවදාහකත් එකක් දිහා හොදක්ලා බලනකොට කංගයි වෙනවා නිවසට තියෙන ඉතින් අපි අරමුණු මාර්ගය. අරමුණු මාර්ගය නිසා දුක්ඛ සත්‍ය දැනෙනවා. සර්වඥාචර්ය දිනකින් එකක් කරගෙන ඒක හොඳට අර ලේස බීමකට ගන්නවා වගේ තාල පුපුරු ගහන දැල්ලා ඒකත් පුපුරු ගහලා ටිකින් ටිකට දෙකින් ටිකට දෙද්ද බෙදා බැලීම විපච්ච වාගේ ඉතින් මම මේ ළඟදී අර පොතේ කියුවා ඒක විදුහුරු ක්‍රමයක් කියලා. විද්‍යාවෙත් කරන්නේ අංශු අණු එනිකයි කැටිටි අරගෙන අණු වලට කඩලා අණු පරමාණු වලට කඩලා පරමාණු පාටිකල්ස් වලට කඩලා පාටිකල්ස් තවදුරටත් බිඳගෙන බිඳගෙන ගියාට පස්සේ ඒ අර කලාපයක තියෙන ලක්ෂණ ඒ පාටිකල් එකකට ඒ පාටිකල් වල තියෙන්නේ මොන දේක එයා පෙනී හිට පාටිකල් එකේ ලක්ෂණ මුළු විශ්වයේදීම සමාන ගැටයක් තියෙනවා. නමුත් ඒක පණ ඇතික තියෙනවද, පණන තියෙක ඉන්නවද, ඒක නැත්නම් ඝණයට ඉන්නවද, ද්‍රවයක ඉන්නවද, වායුවක ඉන්නවද කියලා සම්මුතියට වෙනස් වුණාට අදුකරන අදුකරන කියලා ඒ පාටිකල්ස් වලට දැස්සට පස්සේ ඊටත් යහට කියලා එනර්ජි වලට දැස්සට පස්සේ ඒක නෑ මේක නියෝජනය කරන්නේ ඝණයකද, වායුවකද, ද්‍රවයකද, පණ ඇති දෙකද නැතිද. අනිත් වගේ දිනගෙන දිනගෙන යනකොට විශාල ආකල්පෝමය වල ආකල්පවල පරිණාමයසි සීතල පරිණාමයසි ඒ පරිණාමයේ තමයි බුදු ඥානංශයේ විපරිණාමයේ වශයෙන් තියෙන දෙන්නේ අනිත්‍යත්වයේ ඉතිමි අනිත්‍යත්වයේ දැක්කොත් කියන අපි මේ තරම් සීතලෙන් වෙනස් වෙනවා සම්පූර්ණ පොදු ශක්තිය වලින් තමයි මේ මම එක් හදාගෙන මම ගෑණියක් මම දෙවියෙක් මම උසයි මම කොටයි කියාගෙන මේ හතුරා මේ මිතුරා කියාගෙන මේ කෙලස් කොටක් වගේ කඩු කරන අඩු කරන අඩු කරන කියලා බිමට බහිනකොට ඔක්කොගම තියෙන සමගතියක්. ඉතින් සමගතියට යනකොට ගැටුම, වාරාව, රූප්තුව, ඇස්තිවිල එන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා මේ ගංගානගමේ කියන වැලිසලාවක තියෙන වැලියට දෙකක් රූපාකාරයෙන් සමාන නැතුණාට පොන්න ගිල්ල කරන වැඩි ගන්න මනුස්සයෝ එයාට දෙක නැහැ. ඒ නිසා අපි ඔක්කොම ගංගානන්දගේ වැඩි කලාවක තියෙන වැඩියට විතරයි. මොකද අපි ළඟ ඉන්න එකන අපේ හැඩේ නැති උනාට ඒකත් වැලිම තමයි. අපි කියන්නේ හදුවට මම රටේ උසස් විමානයක පහක් කියලා. අර වැඩි වෙන කිසි ස්වභාවික ලක්ෂණේ වශයෙන් අපි අඳුර ගන්න නැතිව. අර බාහිරේ තියෙන හැඩේට පහකට ඒකට පැටලෙන. ඒ නිසා අපිට දුක අවබෝධ කරගන්න බෑ දුක වවනවා. නමුත් මේ විදිහට විපජ්ජවාදීන නැත්නම් පරිච්ඡේද කරගෙන කරගෙන ගිහිල්ලා ඉතාලම කුඩා කොටස් වලට යනකොට බුදුචාන් වහන්සේ දේවදත්තගේ අතර කිසි වෙනසක් නැහැ. මේ දෙකම අරක දන්නේ බුදු දේවදත්තේ දන්නේ නැහැ මොකද තියෙන්නේ කියලා ඒ නිසා යාළුවෝ. විශයක් හොදමාන කරනවා. සර්වඥ විශයල දකින්නවා. ඒක සර්වඥාන්සේ හොදමාන කරන්නේ. ඒ නිසා මේ රත්තරන් අසුචිද කියලා. ඒ අතර කිසි වෙනසක් නැහැ. ඔබ තියෙන ධාතු කොටස් කරා. අන්න ඒ මට්ටමට යන්න යන්න යන්න ඉස්සෙ ගැටුම අඩු කරනවා නිකන් කටබල ඇදීම අඩු කරනවා සියල්ලකම තියෙන පොදු ලක්ෂණ තේරුම් ගන්න උත්සාහ කරනවා ඒ නිසා කොහොමද මම මේ වෙන වෙන පැතිලින් පෙන්වන්න ගන්න මේ වෙනකොට දැනගන්න දැනගැනීම හඳුනාගත්තට පස්සේ එකම වස්තුවක් දිහා බොහෝ වෙලා බලන්න වෙනවා බලහන් ඉන්නකොට මේ බලහන් ඉන්නකොට මේ වස්තුව දිහා බලන ඇත්තට එපාදීම නිසා මේ මෙතෙක් සංසාරේ වස්තු මාර්ගය අද ඒ වෙනකොට එකක් ફોકસ කරලා මනස කාට දක්වලා ඒක බිඳ බිඳ බිඳ බිඳ නැත්නම් පරිච්ඡේද කර කර කර ඇතුළට යනකොට මේ සර්වඥන් කියන දවස් 7කට වැඩි මේක කරන්න දෙයක් නැහැ කියන්නේ. මේ ධාතු හතරයි මේ දෙල්ල මේ තියෙන්නේ. රූප ධර්ම රූප ලෝකේ. ඕක ඔය ටික වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් කොතනක් වගේ කියන්නේ. ඕක අවුරුදු 7ක් වැඩි මෙයි නැත්නම් දවස් 7ක් අඩු මෙයි. ඒ අතරමැද කරන්න පුළුවන් කියලා මනස හරියට මේ කියන ප්‍රකාරම තියෙනවා. ඊට පස්සේ නාම ධර්ම ගත්තත් ඒක ලක්ෂණාත්මක රූප ධර්ම පදනම් කරගෙන එන එකක්. ඒ නිසා රූප ධර්ම වලින් පටන් අරගෙන අපි ඒවා ඇදහුවා හෝ නොඇදහුවා හෝ තේරුණා හෝ නැතුව හෝ මේ කියන නිසා කරගෙන කරගෙන ගියත් ඒක කාලයක් යනකොට තමන්ගේ හිත ඔක්කොම වෙලාවක දේවල් පිළිබඳව උත්සාහ වෙන්න පටන් ගන්නවා. ඒකේ මුල්ම පියවර තමයි විපංචවාදී. එතකොට හඳුනාගන්නේ ඝන විනිභෝගය කියලා මේකට අටුවාචාර්ය වංශලා නමක් දීලා තියෙනවා. ඝනයක් වශයෙන් කියන එක සුළු කරලා බලන්න. විචිත්‍ර කරලා බලන්න. පතුරු ගහලා බලන්න. පතුරු ගහලා බලුවට පස්සේ මේ වස්තුව කෙරේ ගණයක් වශයෙන් කියනකොට තිබුණු ආකල්පේ විශාල වෙනසක් වෙනවා. දේවල් වෙන්න කියලා. ඒක තමයි විපස්සනායේදී පළවෙනිම පියවර වශයෙන් තියෙන්නේ. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ අපි භාවනා නොකරන අවස්ථාවක සතිමත් නොවන අපේ හිතට විවිධ සිතිවිලි මතුවේ. ඒවා සියල්ලක්ම කුසල් සිත් නොවේ. නම් ඒවා අයත්පන්නේ රාග දෝෂ හෝ මෝහ සිතිවිලි. නමුත් අතීතයේ ධර්මවලට කළ යුතුකමක් හෝ මගින් කරන ලද යම් රාජකාරී කටයුත්තක් හෝ අනාගතයේ කළ යුත්තක් භාවනා භාවනාවක්ව මොහොතක් මතක් වූත් ඒ අත්කන්නේ කොමන සිතුවිල්ලකටද කවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිනවා මේක පිළිබඳව මම කැමති මේ යටපැත්තක් වෙන්න දෙන්න අපි මේ සතිමත් නොවන අවස්ථාවල මේ ලස්සන ටික ජීවිලා තියෙනවා හිතවිලි මතු වේ මතු වේ මිසක් මතු කරනවා නෙවෙයි මේ හිතවිලි සචේතනික වෙනවද අචේතනික වෙනවද කියලා බැලුවොත් අපි මේ අනුන්ගේ දරුවන්ට උපන් සාතික දෙන්නේ. එක හිතවිල්ලක්වත් අපිට ඕනා කරනවා නෙවෙයි. ඒක තෝරන්න බේරන්න හදනවා කියලා කියන්නේ පාහර වැඩේට උගා කරනවා. හොඳට බලන්න මේ හිතවිලි එන්නේ මට ඕනවටද නැද්ද කියලා. අනේ ඉතාලට තේ මේ හිතවිලි තෝරන්න බේරන්න හදනවා කියලා කියන්නේ අර මේ අපි විතර පහතියක් දානකොට කවුරුහරි ගේට්ටු කඩාගෙන යනවා. මනුෂ්‍යයෙක් කියන්නේ මේක දෙන්නේ කියන්නේ ඉමිටේෂන් කියන අද විතරයි මොකටද ආවේ කියලා අහන මිසක් ඔය පරිප්පු ගන්න කැමතිද ඔය සිංහල ගාන කන්න කැමතිද ඉංග්‍රීසි කෑම කන්න කැමතිද කියලා අහුවොත් අර මිනිස්සුන්ට කඩාගෙන ඉන්න ගැතියට අපි වහිතේ කියලා කියනවා. ඉතින් ඒක කියන මාත් බලනකොට මුලින්ම කල්පනා කරලා බලන්න මේ හිතවිලි මට ඕනවට එනවාද නැත්නම් මගේ ආරාධනාවට එනවාද? උතුම් හිතේ 195කටත් වැඩි වෙ හිතිවිලි මේ ක්‍රයිසිස්. ඒ නිසා වෙනමම පොතක් කියලා තියෙනවා thought without a thinker කියලා බලන්න. අපි කොච්චර පශ්චාත්තාපවලද කොච්චර පැට්‍රෝ කොච්චරද කොච්චර කවුසාපි මොකට දාන තෝරනවද මේ අයාය යන හිතිවිලි. ඒ නිසා හොඳම වැඩේ තමයි අරමුණකට පිට දාලා ඒක දිහා බලනකොට මේ හිතිවිලි ඉන්නකලා මේ කොයි එකකටද අපි එන්න කියන්නේ. කුජ්‍ය සාධනේ අපි වැඩිට බාධා කරන්න එන්නේ කියලා පොඩ්ඩක් අරමුණ දිහා බලාගෙන ගමු. ඒ ශබ්ද දිහා, මේ වේදනා දිහා, ඒ සිරි දිහා බලුවොත් එන්න අනුන්ගේ දරුවන්ට උපන් සාධක දෙන්න හැදිලා කරා. ඉතින් කවදද කියලාද? ඒක නිසා මේක සචේතනික අචේතනික ભેදය, අසංස්කාරික සසංකාරික ભેදය, සවිඥානික අවිඥානික ભેදය ඒ දෘෂ්ටි කෝණයම බලන්න. බැලුවොත් විතරක් වෙනවා හැම එකෙක්ම අපි චින්තකයෝ තමයි. හැබැයි දහබදව චින්තක. කිසිම විනයක් නැහැ. මුලින්ම කියන්න කිසිම න්‍යායපත්‍යක්. අපේ මේ එන හිතේ දිහා බැලුවොත් ඒගොල්ලෝ වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍යද කියලා කවදාකවත් තමයි හිතන්නේ. හැබැයි අයිතිකාරය හොයන්න කියලා තමයි සර්බලදාරි දෙවි කෙනෙක් හොයාගත්තේ. ජේම්ස් කියන එහෙම කොට නෑ මොහොතයිනට ගිහිල්ලා ඇයි මේ රැලි එන්නේ කියලා අහුවට ඒක මොහොතයි දෙයක්ද නැත්නම් මොහොත කරන දෙයක්ද නැත්නම් මොහොත පෙළන දෙයක්ද කියලා මේ තමයි යුනිවර්සල් ඩාන්ස් එක. ඔක අයිතිවාසිකම් කියපු ගමන් අපි උපරිම සත්‍ය කියන්නේ වෙනවා ඒකයි. ජාතක දාන වේද අවජාතක දාන වේද කොල්ලෙද්ද තෙලිගෙත අන්න අවශ්‍ය ප්‍රශ්න. නමුත් මේක මේක වෙන් කළ හසුරන්නේ. මේ ආසවස මේ හිතින් මේ සත්‍ය මේ වේදනාව කිය. පරිච්ඡේද කරගත්ත පමණින් මේකට ඒකනේ වෙලෙම කපලා. ඉතිවිලි පෙකෙන වෙලෙම කපලා දාන්න පුළුවන්. එතන එතන අබෝට් කරනවා. එතන එතන කුරුම් බැට්ටි හැලෙනවා වගේ. ඇයි මම කියන්නේ කුරුම්බා පොල්මලට දෙවි කියන 200 300. ඒක ඇටි හැලුණා පස්සේ හරියන්නේ දෙවි 4යි 5යි වගේ. අනිත් දවසේ ඇටි හැලෙනවා. නමුත් අපේ ජනනේ හැම එකටම gediyak වෙන්න පුළුවන් ඒ නිසා අපි හැම එකක්ම පෝෂණය කරන්න හදනවා අන්තිම gediyak වුණත් ඒක කෙලස් gediyak වෙයි ඒ නිසා ඇති හැරෙන්න හැරලා මේ වගේ තියෙන ජාතකයේ හේවොත් මේ වගේ තියෙන මූල ආශ්‍රය හේවොත් පිටිවිලි බර ගන්න ඒවා මේ නම්මතන් කිවිලි ඒක නිසා එක මිනිහෙක් කියනවා මේ කොම්පියුටර් එකේ ස්විච් බෝඩ් එක උඩ වෙනකොට නටන්න දුන්නොත් කොයි වෙලාවකරි E equal to mc square කියලා අවුත් ඉඳී තියෙනවා. ඔක අයින්ස්ටයින් කොහොම වෙන්න ඕනේ. ඌට Nobel prize දීලා ඔය ඌට දැම්මද? පිස්සුවක්. දැන් ඒක බොරු වෙනවා. අපි පහුගිය අවුරුදු 100 මා දහගෙන හිටියා E equal to mc square කියන එක අවසාන වේගයේ ආලෝක වේගයේ ඒක දෙවෙනි වර්ග කරලා එකෙන් වැඩි කරපුවාම එයා සමාන වේගයක් මේ ශක්තිය ලැබෙනවා ඒක. පිසි කෙලගෙන කෙලගෙන යනකොට ඔයගොල්ලෝ පිසි කෙලෙනවා. එයා ඡග්ගාලයට පික් කරා. Natural selection. ඉතින් මෙයා දන්නවා මේකෙන් ගන්න හොයන්න පුළුවන්. නැත්නම් නිවන් දකින්න නෙවෙයි මේ ඊසි පොටෙන්ෂියල් එකෙන් ස්ටෝරේ. අනිතර හලිසින්න. අපිටත් ඔය වෙන්නේ අපි ගණන් ගන්නේ නැහැ. වැඩිම වේගය ආලෝකයේ යොමු නැතිවමත් අදමත් වැඩක් කියලා. ඒ නිසා අරගේ කුණක් පිටිඩි කොචිකානකොට සමහර හිතවිලි තණ්හාව වඩනවා. අපි කියත ගන්න කරා. සමහර හිතවිලි අනිත්‍යත් දෙකම ලොකු කරලා පෙන්නන්නේ මහානිට උදව් කරනවා. සමහර හිතවිලි මමත් පොරක් කියලා කියනවා. ඌව විතරයි අපි පිට කරන්නේ. ඒ අතර මත කෝටි ගාණක් ඇතිවල. අපි රැයක බුදිය ගත්තාම හැන්දාවේ ඉඳලා උදේ එනකම් අහිින කෝටි ගාණක් ගත්තා. තණ්හා හෝ මාන්‍ය හෝ දික්කේ කුචිතවන හීන විතරක් මතකද අන්තිමයි ඒ වගේ විතරක් හේතු දෙය කියලා පේන කාර්යයක් ළඟට ගිහිල්ලා අනෝ ඉන්නේ එකක් ගත්තා මේක තේරුම් මොකද අපිම තමයි ලක්ෂයෙන් අර තෝරන්නේ අපිට බූස්ට් එකක් දෙන්න මම යාට බූස්ට් එකක් දෙන්න නැත්නම් තණ්හාවට නැත්නම් මානෙ ඒක අරමනුෂ්‍යයට ගියන බඩ කියනවා ඉන්න টොප් එකට කිව්වා හරි ලස්සනට මෙහෙම වෙනවා කියලා කියලාගේ ඒ දෙන්නට දෙන්න ගන්න දේ දාගෙන කටේ මේකයි තමයි නිසා ඉස්ලාම් ගණගින පොදු උදාසීන ආරමුණක හිත බුදුහාමුදුරු කියපු කාරෝ කරලා කරලා කරලා ඒක තරගෙන යනකොට ඔන්න හිතවිලි දෝරේ ගලනවා ශබ්ද දෝරේ ගලනවා වේදනා දෝරේ ගලනවා ඒ සමහර වෙලාවට අපිට කරදර කරනවා මේ හිතවිලි බලන්න ඕනේ මේ ශබ්ද බලන්න ඕනේ මේ වේදනා බලන්න ඕනේ ඒකත් බලලා පුළුවන් නම් බලන්න ඒක ජාතකයේ කොහෙද කියලා කාගේ න්‍යායපත්‍රයට දෙවිවා ඉන්නේ කියලා තේරුම් ගන්න බලනකොට තේරෙයි ඒක සම්නිකර ලක්බයි chance. සම්නිකර chance එකක්. ඒ නිසා ඒකෙන් යන්න ඉස්සෙල්ලා අපි මූල කර්මස්ථානයේ පදනම ලබනවා. සතිය වාංගු කරන්න පුළුවන් තරම් ශක්තිමත් කරගන්න. ඒකල බුදුරජාණන් වහන්සේ දෙන්නේ කියන ශූන්‍යත්වය. මේ කොයි එක තේරුවත් තෝරන්නේ අපේ නිමේ හැටියට අපේ නිමේ පොඩි හැටියට අපේ කර්ණ හැටියට අපේ මාන්න හැටියට අපේ දෘෂ්ටි හැටියට කියන නිකන් මූල ධර්මානුකූලව නිකන් සැක කරලා බලුවොත් යෝජදානිකේ නිවිදියේ සමාජික අදහස මතු කර ගන්න පුළුවන් මොනවාද කිසි අදහසක් නැහැ කියලා කතා කරනවා. ඉතිවිලි තමයි ඒකෙන් ඇත්තටම ගොඩාක්ම අපි නටවන ගොඩාක්ම අපි නලවන දේ මොකද ඒක මේ වේදනාවක සබ්දකට වැඩිය හරිම බහුගුණයි. කිලෝරක් ඒකයි අපි කියන්නේ ඉතින් නැද පහලා තියෙන වෙලාවක වැලි වල එන ක්ලියර් එක වගේ බලන්නකොට වක්කාර ජනකයි වෙන් කරන්න බෑ ඒකේ කොහේ නල්ලි නල්ලි නල්ලි නල්ලි තියෙන කම්බිරිගොඩ් දිහා බලන්නේ ඒ නිසා මේ විද්‍යාව වල කියන කෙලස් නිකුස් බය හොනට වඩා ඒක කාගේ න්‍යාය තත්ත්වයට එන එකක්ද ඒක මගේ වමනා දෙන්නේ ගන්න මට ඕන නැතර කරන්න පුළුවන් මට ඕන මේක පැත්තකට යන්න පුළුවන් මේක බලන්න යන්න යන්න පුළුවන් අපිට ආනාපාන වේදපන්ති සම්බන්ධිත ඉතිරිය එන්නේ ඉති නැතර කරන්න නැත්නම් නැතර වෙන්නේ යා හොඳම වැඩි දැනගන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි මේක කිසි ආත්මයක් නෑ මේ පොහොන්තෝ යන ගුණ කන්දලයකට මේ උත්කන්න සාධක කියන්නේ නැහැ මේක තේරුම් ගත්තට පස්සේ ඕනේ හිතවිල්ලක් ඉච්චායි තමන්ගේ වැඩක් කරගන්න. ජීවිතේක වෙන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒ නිසා මම මට මේ කොට බුදුන් ඇතරෝ ඔය මෙබඳින් අපේ පොතේ පත්මසිද්ධි කියනවා. ඒ මාත්‍ය කිව්වා මාකට් ස්ටයිල් කියලා. කොහොමද ලස්සන මයින්ඩ්ෆුල්නස් එකක් දෙලක් කරන පස්සේ බටහිර මානසික විද්‍යාව සයිකොලොජි ඒක කරලා මෙල්ලා කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ මේ පදේට මොනෙක් එක බලන කොච්චර ගැඹුරක් සහිතවද මේ දේශනා කරලා තියෙන්නේ කියලා පුස්තකයට ලියලා තියෙනවා thought without think psychotherapy without the self හරිම මේ කියන්න හිතනවා භාවනාවට හරිම අදාළයි පොත. හරි මේ කියවන්නේ එතකොට ඊට පස්සේ බලන්න පුළුවන් ඒ අයාල යන මේ පිළිවිලි වලට මම හොඳ නරක පින්පව් කියලා දාගෙන අද කොච්චර මේ මට වැරදි. නිසා තොගේ පිටින්. ඒ තොගේ පිටින්ම විසි කරන්නත් බෑ. මොකද හේතුව අපි හිතේ ඉස්සරම තාම ශූන්‍යතාවේ තේරුම් ගන්න. අපිට ලේසියෙන් කැමති නෑ ඔය නිහිතිලි මගේ නෙවෙයි කියන්නේ. මම නෙවෙයි කියන්නේ. මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ අපිට ඉස්සර නෑ නෑ. ස්වාමීන් වහන්සේ මොනවා කතා කරත් මම කරපු නම් මට මේක බලකා බලන්න ඕනේ නැහැ කියේ. ඒක තමයි ඉතින් සැකසීම කියන්නේ. මොඩකම කියන්නේ අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ නෑ Taman ඕන ටික බෙදාගෙන ටිකක් බලන්න. හැබැයි එන බලන ප්‍රමාණය අඩුවේ මම හිතනවා. අඩු ගානේ මූල කර්ම වශයෙන් තේරුම් ගත්තට පස්සේ හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මධ්‍යස්ථ අරමුණක හිත තැම්පත් වෙන්න ඕනේ. සතියෙන් පිටිකට දෙදවත් වෙන්න ඕනේ. හිතවිලි නැති ලෝකේ හිතවිලි ඇති ලෝකෙදී කොච්චර සංසුක්ති කර සම්පත්‍ති කරද කියලා හිතෙනවා. අනිත් මේ අහගෙන කුණු කන්දල් තෝර තෝර බේර බේරා සම්මානක දෙලන්නේ නැහැ. නමුත් මේ අබ්බැහියට නෙන්නේ. අවුරුදු කෝටි ගානක තියෙන අබ්බැහියත් නිසා තේශයෙන් මේවා මෙච්චර Tamange නැගේ උස්නේ මත කරන හිතෙන්නේ මම නෙවෙයි කියන්නේ කරන්නේ. මගේ නෙවෙයි කියන්නේ කරන්නේ. මගේ ආත්ම නෙවෙයි කියන්නේ කරන්නේ නෑ. ඉතින් ඒක එක සැරේ ගලවන්නත් තමයි. ටික ටික ටික ටික හරියට මධ්‍යස්ථ අරමුණක හිත උදාසීන අරමුණක හිත සත්‍යමත් වීම තුලින් කිසිවිලි නැති එක ලොකු ජයග්‍රහණයක් කියලා තේරෙනවා. අතර සමාධි කියලා කියන්නේ ඒක. එදාට තියෙනවා මේ ඉතිරි සෝරකව ඉන්නේ. අර කොවිඩ් යන්නේ නයික් ඔඩොක් වෙලා ගත්තා වගේ තමයි. නමුත් අල්ලන්න අමාරුයි මොකද හිතේ හරීම මායාකාරී. හරීම සූක්ෂමයි. ඒක නිසා මුද්‍රජනන්සේ සඳහන් කරේ ඉස්සලා රූප ධර්ම පිළිබඳ අපි පරිච්ඡයක් ඇති කරගෙන සත්‍ය ආදී උපකරණ ආයුධ ටික මුවාත් කරගෙන මේ විචියට විරුද්ධව විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට කියනවා විචක්ක විචය කියලා. ඊට ඉස්සෙල්ලා වේදනාව පිළිබඳව කටයුතු කරන්න වෙනවා. යත් මේ විපස්සනා පාරේ යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි දැනගත්තත් නොදැනගත්තත් සිදුවෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න විග්‍රහ කරන්න මම යන්නේ මම මතක් කරලා දෙනවා මේ ප්‍රශ්නෙට හේතු වෙච්ච පදනම බොරුවක් බව පදමක් නැති දෙයක් නම් මේ විග්‍රහ කරන්න යන්න බව විතරයි මම මතක් කරගෙන තියෙන්නේ. අර ස්වාමීන් වහන්සේ මේ අවසරයි ආනාපාන සති භාවනාව කරන විට ස්මර අවස්ථාවේදී හුස්ම ඉහළ පහළ යන විට නාසය අගදී දැනෙන දැනෙන්නේ නැද. ප්‍රශ්වාසයේ පමණක් දැනේ. ආශ්වාසයේ නොදැනුවත් හුස්ම ඉහළට යන බව තේරුම් ගත හැකිය. එවැනි අවස්ථාවලදී ගතේ පියවර ගැන උපදෙස් පදේ. ඉතින් මේක ඇත්තටම කිසිම ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. අපි හිත උෂ්ණ කියන බවට මේ ප්‍රකාශය ඇති වෙන්න සාධක තියෙනවා. ඒකකට අපිට ඕනේ නම් මේක සමාදම් වීම සඳහා මම ඉන්නේ හිතවිල්ලක නෙවෙයි, මම ඉන්නේ සද්දෙක නෙවෙයි, මම ඉන්නේ වේදනාවක නෙවෙයි, ආනාපාන බව දක්වන හැම ආස්වාස ප්‍රසවාසයක්ම තේරෙන්නේ. නමුත් ආස්වාසය තේරෙනවා, ප්‍රසවාසය තේරෙනවා. හැම ආස්වාසෙම තේරෙනවා නම් අපිට මේ සඳහා ක්‍රම දෙකක් සඳහන් කරනවා අපි මේ පොළවේ ඉන්ටග්‍රේට් රෝලක් රෝදයක් කරලා ගියා නම් ඒ රෝද පිළිච්ච පාර ඇදෙනවා ඒ වෙනුවට අපි අධිකින්ත ගෑවිච්ච හැරමිටියක් යනහන ගියා නම් අර වගේ දිග රේඛාවක් ඇගෙන සිත් ටිකක් ඇති අපි කිය පාරේ සිත් ටිකක් ඇගෙන පළවෙනි එකට කියනවා සම්පූර්ණ කවරේජ් එකක් දෙනවා. ප්‍රමුතිල පටන් ගත්තට අපේ දක්වාම අඛණ්ඩව ඒකාවක් ඇති. නමුත් හැරණිකෙන් යනවනේ කියෝ ගිය පාර ට්‍රේස් කරන්න පුළුවන් අතනේ මෙතන පිටියේ. ඉතින් මේ දෙකේදී භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සමහර ගුරුකුලයන් කියනවා මේ යන පාර සියල්ලම අවබෝධ කරගන්න. හම්බ වෙන හැම දෙයක්ම විපස්සනා කළ යුතු හැම දෙයක්ම පරික්ෂාවක් ලබා ගත යුතුයි. මහසීසයඩෝ ගත්තේ නෑ නෑ චිත්තපදීය ගමන ගෙනිලා තියෙනවා. ප්‍රශ්නක් නැහැ. ඉතින් ඒක නිසා අටුවාචාර්ය මහසලා කරපු නිදර්ශනයක් උඹට දක්වලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තියෙන සම්පූර්ණ ගමනම චින්තනාව. මේ මුළු පුරාවටම තේරුම් ගන්න ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ සරුවචනාංශය අරුණහම ධම්මදිවතලයේ තිබුණු සියලු සවිඥානික අවිඥානික වස්තු සම්මාසනය කර කර කර කර ගිහිල්ලා. නිසා සාරිපුත්‍ර සාන්දරකට කවුරු ආවත් උන්වහන්සේ හොඳට ඒ පුද්ගලයා අවබෝධ කරගෙන ජීවිත කමතහන දීලා එයා පුත්තජන භූමියෙන් කඩලා මොනසෝ ශේක භූමිය පිහිටන්නේ හරියට මවක් දරුවෙක් ප්‍රසූත කරනවා වගේ පුත්තජනේ ශේක බවට පත් කරන සරුවත්ම චරිතමින් හොඳට මොංගල්ලාන ස්වාමීන් වහන්සේ දීලා තියෙන හැරමිච්ච බිමයි. ප්‍රතිකෝටිතෝ පීලෙන්තෝ විය. උන්වහන්සේ තනින් තනින් අරන් ගිහින් උන්වහන්සේ උන්වහන්සේට බෑ පු탁ඥයෙක් එක්ක විවිධව කතා කරනවා. උන්වහන්සේ පුළුවන් ඇඩ්වාන්ස් ලෙවල් විතරයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොඩ දාපු රෝහන් වෙච්ච ගැටේ රහත් කරන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්‍ර ආහුගාන කියන රාසනේ අම්මනි කියලා. දරුවෝ වදනසෙ. උගලන් ආහුගාන කියන තාත්තා කියලා වදපු කට්ටිය දැඩි කරනවා. ඉතින් මේ දෙන්නම මම මමත් සව් දකුණත් සව් වශයෙන් සර්වඥාසේ අනුමත කරපු නිසා ක්‍රම දෙකම බලන්න. ආශ්වාස ප්‍රශ්වාස දෙකම එක දිගට අද ගාගෙන යනවා වගේ යටුණත් අත නෑර හැම ආශ්වාසයක්ම අහුණත් සැපපොදන්තයක් නෑ. ඒ ප්‍රමාණවත් වෙනවා. අනිත් එක සැප ඉපදෙව්වොත් හඩ කඩ භාවය වැඩි වෙයි. දැන් මේක හරි කියලා හොඳට හිත තැම්පත් වුණොත් අර නොදැනෙන පස්සසත් තේරෙන්නේ දෙකිනවා ටික වෙලාවකට. ඒකෝට තමයි සැපේ දුරු වෙලා භෞතික වශයෙන් උත් අරමුණ අල්ලන්නේ ඉති කියනවා. ඒ නිසා ඉස්සල්ලාම කරන්න තියෙන මේ වෙලාවේදී සතිය කඩලා නැහැ. අරමුණ පිට හිත ගිහිල්ලා නැහැ කියන එක වන්දලා දෙන්න. ඒක පිටිවිලක්. සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි. ආනපානයි එනේ එන ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ වැටෙනවා නම් ඒක සමාදන් වෙලා යන්න. එතකොට තව කල් යනකොට ආශාස වුණත් තේරුම් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා භාවනා කරන එක් අවස්ථාවකදී මගේ හිස දකුණු පසට නැමේ. භාවනාව බාධාවක් නොවේ මේ මුල් ස්ථානයේ රැගෙන යාමට ගැළපෙන ක්‍රමයක් කියලා දෙන්න බැහැ. මේක මේ භාවනා කරගෙන යනකොට හිස දකුණු පැත්තට නැමුණා කියලා දැනගත් එක ලොකු සොයාගැනීමක් ලොකු රෝග නීතියක්. නමුත් උත්සාහ කරන්න පුළුවන් නම් එහෙම දක්නු දෙමිලා තියෙන්නේ ආනාපානෙ පේනවා. සතිය කැඩිලා නැහැ කියලා ඒක අනිකත් වැඩි උතුම් දෙයක් කියලා මම කියනවා. හදන්න හදනකොට හදන්න හදනවා වෙන්නේ මොකද්ද? අරමුණේ හිත පැත්තකට ගිහිල්ලා අපේ අවධානය වෙන දෙයකට යොමු. අපි මේ කය හදන්නයි හදන්නේ හිත හදන්නේ. ඒ නිසා භාවනාවට අපි පටන් අර ගන්නකොට අර ෆොටෝ එකකට වහන්නට පස්සේ පෝස් කරනවා. ලස්සනට ෆොටෝ එක තියෙන්න එපායි. පෝස් කරනවානේ. අන්න ඒ වගේ භාවනාවේ පටන් ගන්න අපි පෝස් කරනවා. නමුත් විදියට යම් කෙනෙක් වීඩියෝ කරන යනකොට බලන්න යාට ඒ ගත්ත පෝස් එක ඉන්න බෑ. ඉතින් අර සාමාන්‍ය දුර්ලභම තියෙන පටන් ගන්නවා. ඒ කියන්නේ භාවනා සතිය දිගට යනකොට කය යාගේ ස්වභාවික පැත්තට හැදෙනවා. අපි නෑ අන්නේ අපි යුනිවර්සිටි ගිහින් අඳිනවා කියන්නේ ඇඳගෙන ඉන්නවා දැන් භාවනාව. අනිත් යට ඔක වැලමන්තුල වගේ ඒ ඉස්මල්ලක ලිමිටින් නැතුව වගේ ඉස්සරහට පස්සට රැක්කේ. ඒ තමයි එයාගේ බැලන්ස් එක. හැබැයි ඒ කීදී සත්‍ය යනවා ඒ කීදී ආනපානය අහුනවනම් අපිට ඒකේ ප්‍රශ්න. ඒක අහබන්න ගන්නවයි කියලා කියන්නේ මිනිස්සු ගන්න මොකද හිතන්නේ කියන ආකල්ප එක. ඒක නැත්නම් ඉඳගත්තේ සතිය වඩන්නයි කියන කාරණාවට. දැන් නම් සිංගප්පූරුවට පස්සේ මට මම අර කන්න හම්බුනාට පස්සේ කිව්වා මේ ළඟදී ඉන්නයි කියලා මේ අනේ ඇමරිකාවේ කිසිකස්ම ආර්ථික ජගමගදී ගැන මම කතා කරනකෝ ඌව හොඳව ගණන් ගන්නකෝ ඌව මට ඇමරිකාවට එන්නේ අර කන්නේ එකයි කියලා ඒ මට ගොම්බ බලන්න නැත්නම් මෙන්න මේ YouTube එක කරන බලපෑ ඒක දෙන්නලා කියලා කියන ඔය කරන දෙල්ලන් ඔක්කොම ඒ කියව මහා ලොකු දේවල් නෙමෙයි එකට තියෙනවා මේ જાති අමතලා කතා කරන්නේ කියලා මේකෙන් ජනාධිපති ඇවිල්ලා අර පෝස්ට් කරන්න පෝස්ට් කරන ඉස්සෙල්ලම වීඩියෝ කැමරාවක පටන් ගන්නවා. ක්ලිප් එක එඩිට් කරලා. එඩිට් කරපු තැනල જાතිය විලට විසි කරපු කැලේ කවුද උස්සලා. ආපු ගමන් ඉඳගෙන නහය කහන හැටි ඔළුව සවුත්තුක මෙරිවසේ අර ස්ටුඩියෝ එකේ ඉන්න ලේඩි අයලා ඔළුව සකස් කරලා නිව ආතලා හරියසල හැටි ඇහැ දාන හැටි ඒක නියලා 4 3 2 1 කියවතලලා ඇමරිකන් ජනකාවේ අපිට තියෙන ප්‍රශ්න මේක කතා කරන්න පටන් ගන්නවා. නමුත් ඒක ඉස්සල විනාඩියක් වෙනවා. අර එතන පේනවා කවුද කියලා කිව්වා. මේ භාවනා කරනකොට ඔබ අනිත් පැත්තට යනවා. පෝස්තර දැනෙලා පෝස්තර ඉස්සල දිනු තන ලකවා. ඉතින් ඒ නිසා කන්නකොට භාවනාවක් ගියා ඉඩක් නැතිව. මේකන් හිවවගේ විශේෂයෙන් මේ ප්‍රේමසිරියාම්සෝ කියනවා ස්වාමිනාගේ වචනින් කියනවා මෙහෙම කරගෙන ඉන්න තාක්කල් භාවනා වෙන්නේ හරියට භාවනා වෙනකොට ඉරියව්ව වැටේ. ඒ කියන්නේ හොඳටම ලකුණක් දැන් භාවනාව අල්ලන. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙහෙම කරගෙන ඉන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම ෆොටෝ එකට ඉඳගෙන ඉන්නවා. ඒ නිසා ඕනේ පත පත්‍රයක තියෙන එක බලන්න ඒගොල්ලෝ හරියට සමබරව හොඳට පෝස්ට් කරගෙන ඉන්නවා හොඳටම රඟපෑමක් කරනවා. ඒ රංගපෑමෙන් අපි ඉවත් වෙන්නේ සතිය වැඩිනකොට අරමුණත් එක්ක හාදරනකොට එතකොට මේ ඇඟ යාගේ ස්වරූපෙට යනවා. ඒක අපි බලාපොරොත්තු වෙච්ච සමබරතාවය නොවෙන්නේ කියලා. නමුත් සතිය පවතිනවා නම් මේක දිගට එන්න ගන්න. ආනාපාන දෙකකින් පවතිනවා නම් අපි ඒ වෙලාවේදී දිගට පේන ආනාපානේ හෝ පවතින සතිය දැනගෙන මේ ඇලවිලා තියෙනකම තේරෙනවා. ඒක ඉස්සරහට පාත්තම පැත්තකට පාත්තම පොඩි අද හුඟක් වෙලාවට අපි හිතන තරම් පාත් වෙලා නැහැ. එල ඇටි කරලා බැලුවොත් ඒක තේරෙන නම් මේකට තීසාවල ඇලෙන්න පුළුවන් වගේ දැන් ගිහිල්ලා. ඒක තේරෙන්නේ පොඩ්ඩක් ඇඟල පොඩ්ඩ වෙච්ච ගමන් හිත ඕක එක්සකරෙත්. එසේ වෙනකොට පස්සේ ආනාපාන නෙමෙයි ලොකු වෙන්නේ සත්‍ය නෙමෙයි මේකම මෙතන. දැන් නම් යකේ එකක් නෑ මිනිස් මොනවාටයි ගන්නේ. තමයි මේක කරුණ අපිට ඇරිලත් බලන්න ඒකට ඔච්චර ලොකු වෙනසක් කරන්නේ නෑ. නමුත් පුළුවන් නම් එහෙම ඇලවෙලා තියෙන බව දැනගෙන මනපාන බලන්න. සත්‍ය වෙනස තියෙන බව දැනගන්න එතකොට අත දෙකක් තියෙනවා. එකක් තමයි එහෙම දැකලා බය වෙන්න නැතුව ලැජ්ජ වෙන්න නැතුව මේ පාලනයක් නැති බව බුදුහාමුදුරුවෝ කියෝක තමයි මොන ජීවෝපණ කරන්න ඕන කමන්නේ නැවතත් තම ආනාපානදීයේ හිත පවත් ගන්න පුළුවන් සතිය තියෙනවා කියලා ආස්වාද ප්‍රසආදී හොඳට ළඟ ළඟ මෙනෙහි කරන්න. ඇතුළේ නැතුණා තියෙනවා පිටේ නැතු තියෙන තියෙනයි කියන්නේ අරක නැගපත් ආයේ ඊළඟ අහු ගලමක් වගේ නැගිටින්නේ එනකම් වීදි පොඩ්ඩක් වැඩි කරනට ඇඟ හදාගන්න හදන්න ගියොත් වෙන්නේ අර දිනු කරන අපු සති ධාරාව හැදෙන්නේ ඒ නිසා මේ ඔක්කොම තිත්‍රා නොකල යුතු කියලා දෙයක් නැහැ එන හැදින්නෙන් වෙන්නේ කාලය නාස්ති කිරීමක් කියන දෙයක්. ඉතින් කවදා හරි ඒක හරහා යන්නේ. හරහා ගියාට පස්සේ වෙලාවක් අපිට තේරෙයි අර ඉස්සල ප්‍රශ්න වගේ මේ භාවනා කරන සිදුවීම් ගොඩාක් සමහරක් වයි කොටල් දීචි ගමන අකුරල් දීචි ඉති හිත හරියට හොරි වෙනවා මේ කොයි එකද ඕනේ කොයි එකද නැත්තේ කියලා හොරි කරනවා වෙනකොට මේ කුසල් අකුසල් කෝකයි ගමන හිතිවිදී ආනාපානෙ බලන්න පුළුවන් කියලා කරා ඒක නිකම්ම හිතිවිලි පැත්තකට කියලා අන්තනිසි. ඒක සද්ද ඇහෙනවා ඒක පාට අපි දැක් වෙනා වෙනවා. නමුත් මේ සද්ද විතර එන එකක් නම් මේ සද්ද පිටිපස්සේ තියේදී අපිට බැරිද මූල කර්මස්ථානය. එනකන් මොනවාට පොඩි පොඩි වේදනා තියෙනවා. ඒ වේදනා තියෙද්දිම වේදනාව වෙනක් ලැබෙන්නේ කරනට වැඩිව දැරිය හැකි පුංචි වේදනා නම් ආනාපානත් එක්ක ඉඳ ගියාම ඉබේම සිගනලට වැඩි ආනාපානත් එක්ක හිත සමීප වෙන්න හදනකොට අරවා පුංචි වෙනවා. ඒ වගේම තමයි ඉරියව්ව රැකගෙන එකක්. එහෙමම තියෙද්දී මූල කර්මස්ථානත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. සතිය බාධා නැද සතිය පවත්තයි. ඒක නිකන් බාධාව හරහා බලලා සතිය පවත්තන පුරුදු කරනකොට අමතර ශිල්පී ක්‍රම ක්‍රමසාවිත් තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒකත් පස්සේ අර මේ ඉන්දියාව හදලා දෙන එකක් ඉතිරියාව නම් හිතුවිලිවා පසුබිමට තල්ලු වෙන එකක් වේදනාව නම් බැරිය හැකි බවක් සද්ද ඇහෙනකොටම අපි සාමාන්‍ය මේ කරන බලන්නේ බොහෝ දිනන සද්ද බව තේරුම් ගත්තාම අරමුණත් එක්ක මේ සමීපස්ත භාවය අරමුණත් එක්ක ආදකම සෝදකම මෙඩිකල් ටෙක් නැතුව ඒ පස්සේ දෙවෙනි කොටසෙන් ආනන්දට භාවනාවට බාධාවක් නොවි මේ මුල් ස්ථානයට රැගෙන යාමට ගැළපෙන ක්‍රමයක් කියා දෙන්නයි. ඒකනේ යාමට ක්‍රමයක් නක් කියලා දෙන්න බෑ රැගෙන යෑම සිද්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මූල කර්මස්ථානත් එක්ක අසුරවලි කරන්නේ. ඒක පිළිදෙන ඇඩ්ජස්ට්මන්ට්ස් එක යා කරගන්න. හැබැයි අපි අර ඉඳගත්ත විදිහට 100%ක් සමබරනේ ශරීරයට ඕන ප්‍රකෘති ඉරියව්ව හදාගන්න. ගරු ස්වාමීන් වහන්සේ බුද්ධ ධර්මයේ හරේ චතුරාර්ය සත්‍ය නම් මේ චතුරාර්ය සත්‍ය භාවනා කරන විට කොතන මොන ගැහෙනවද? යෝජන භාෂාව තුළද ආනුපස්සනාවකද විඥාණයට පහදා දෙන්නේ මේක ඇත්තටම මේ සත්‍ය සත්‍ය ආර්ය සත්‍ය දෙකයි අපි භාවනාවට අදාළ වෙන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය විතරයි ඒකදී මේ යෝගාවචරය භාවනා කරගෙන කරගෙන යනකොට එන්න නැත්නම් එක එක අපි අලුත් වචන කියන විපස්සනා ඥාන පහළ වෙනකොට දුකේ ඉවසීමේ දරාසිතීමේ ශක්තිය එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන්න වැඩි වෙගෙන නැත්නම් ඉස්සර පුංචි පුංචි චෝදනා මේ දුෂ්කරතාවට චෝදනා කරාට ඒ චෝදනා කරන්න වැඩි වැඩක් නැහැ කියලා දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඉමුනිටි එක වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචරයට ලොකු පීඩාවක්, ලොකු දුකක්, ලොකු අසහනයක් දරා සිටීමේ ශක්තිය වැඩි වීම තුළින් නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් යම් දවසක මරණ වේදනාව ආවත් මට මරණ වේදනාව හරහා සතිය පවත්වන්න පුළුවන් වෙයි. මරණ වේදනාව හරහා ආනාපාන බලන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඇති වුණාට පස්සේ තමයි ওই මාර්ග ඥාන පහළ වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ගන්නවා බින්දට ගන්නවා නර බින්දක් නෙවෙයි. ඒ ප්‍රාණයට ප්‍රාණයක්, සවුලක් සවුල් බින්දක්වත් විතරක් එන විදිහ දෙන්නේ. ටික ටික ටික ටික නටනවා. ඉවසීමේ ශක්තිය නඩලා මරණ වේදනාව තියෙද්දි පවා මම සතිය වඩන්න ඕනේ. මරණ වේදනාව තියෙද්දි මානපාන දකින්න ඕන තැන ගෙනිච්චට පස්සේ දන්නේම නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. ඒක gediya පිටින් එක සැරේ ආව නම් අපේ හිතට දරක්. ඒක නිසා මුගුණ gediya කරන දවසට පෙත්ත පෙත්ත සිවිය සිවිය ගලවනවා. ගලවන ගලවන ගලවන ගියාම නැද කාර්යය වෙන්නේ ඒ ගන්න ඇති හරපතක් නැහැ. ඒ නිසා හැම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ අලුත් විපස්සනා ඥානයක් පහදී පෙරදට වැඩිය ලොකු දුකකට වාංගු කරයි. ඒ නිසා භාවනා දෙන හැම දුකක්ම විපස්සනා ඥානයක කරන්නේ. ඒ යම් කිසි කෙනෙක් දුක මඟහරවල යනවා නම් එයා විපස්සනා ඥාන මඟහරවල. වෙනකට වැඩි ඉවසීමක්, ඒකට වැඩි දරා සිටීමක්, වෙනකට වැඩි චෝදනා නොකිරීමක්, වේදනාවට වැඩි ආසතිගත වෙන්නේ නැති මනසක් උපේක්ෂාවක් වැඩි එක තමයි වෙන්නේ. ඒකෝට මේ දුක්ඛ සත්‍ය තමයි තේරුම් ගන්න. ඒ දුක්ඛ සත්‍ය නැති කරන තමයි අපි විවිධ මාන්න වලින් විවිධ සංඥා වලින් විවිධ විචුණු කටයුතු කරන්නේ. එතකොට පැමිණි දුක් නිරහයි කියලා භාවනා දිනේ ඉනේන දුක අගය කරන්න යනකොට කාම ආසාවල් දුක බලලා සත්‍යහල කන්න බලලා රස බලලා පහස බලලා මෙතෙක් කල් අපි අර එනේ යන්නේ උපක්‍රම කරගෙන කියන්නේ ඔක්කොම අවලංගුන කරලා. මේ දුක තුලමයි ප්‍රශ්නේ තියෙන්නේ. පටන් ගන්නෙ දුකමයි, නැදත් දුකමයි, අගත් දුකමයි. කොයි જાති මොකක් පිනන්න ගියත් ඉන්නේ අගොඩක් අතින් අතට මාරු කරනවා වගේ කොහොමද රොපිච්ච. ඒ වගේම ලුණු වතුර කොච්චර දිවත් පිටත වැඩි. ඉතින් ඒ නිසා ඒ දුක තේරුම් ගන්නකොට ඇදසන දෙනි ඒ මම දුකට හේතුව කෘෂ්ණාවගේ විලයම සිදුන ඒ නිසා තොවිලෙන් අట్లా ඉවරන කොටයි තේරෙන්නේ මේ අතරමැද ගෙවීමක් සිදු වෙලා තියෙනවා. හැබැයි මේ මේ තන කොච්චර කොච්චර ගෙවුනද කියන එක තේරෙන්නේ නැහැ කියලා සර්වඥාන්සේ පරසුපමාව ඉනහර දක්වනවා. පරසුපමාව කියලා කියන්නේ කිටි පොරවන තාප්පරෝ කියනක ඒකට මේ රටේ මම දැකලා නැහැ ලංකාවේ වඩුවත් ඉච්චර දක්ෂිණ බුරුම වඩුව නෙම අත්පුරව පුතුමාකාර මේ උපකරණ රාශියක් වෙනින් පාවිච්චි කරනවා කුංජිරත් පාවිච්චි කරනවා නියමරත් පාවිච්චි කරනවා යතරත් පාවිච්චි කරනවා පොරොරත් පාවිච්චි කරනවා සමහරට ඉර බාන්නේ තියෙන්නේ රවුල කපන්නේ තියෙන්නේ මේ ධර්මතම ගන්නවා ඒ නිසා අතුරුව බොහෝම පරිස්සමින් කියයි ඒ සර්වචනanse කියනවා අතුරුවක් වැඩ කරනකොට මේකේ මිත දිලිසෙන ප්‍රමාණය කියන්න පුළුවන් කියලා ඒක කොච්චර භාවිත මනස ප්‍රවත් ඒ තරම්ම ඒක අත ගෑවිලා අත ගෑවිලා අත ගෑවිලා දිලිසෙනවා හැබැයි ශාප්පෙන් ගන්නකොට හරි කම්ලෙන් ගන්නකොට හරි දුන්නේ ගොරෝසුව ජීවුන කොතනදීද කියලා වඩුව දාන්න. ඒක වඩුවට වැඩයි. වැඩේට කවුදේ හම්බ වෙනවා වැඩ කරන්න කරන්න හැම ගහන පාරක් පාසාම අතයි මිටයි මැදීම නිසා මේක පොලිෂන්. හැබැයි කොතනදී පොලිෂන් ආන ගන්න. ඒ වගේම මේක හොඳට චපුන් කියා ගන්න දුන්නා නිතරම ගලියක් තුනනවා. එතකොට මේක දිලිසෙන චපුණ්ඩාරයක් තිබුණාට හැම ඇතිලිල්ලකදීම මේක ගෙවෙනවා. ඒ නිසා විකෝත මේ අත්තරව දිලිසෙමින් පවතිනවා කියලා කියන්නේ හැමදාම ගෙවෙනවා. ඉතින් බුදුහාමුදුරගෙන යම් දවසක මේ මිට පොලිසියලා තිබුණාට කාලේ ගෙවිලා ගියොත් මේ කිසිත් වල මේක පස්සේ වැඩක් නැහැ කියලා කැලියටලා විසිකරන්නේ අඩුව කවදාකවත් විශේෂඥයෙකුගේ උපදෙස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වශයෙන් ඉතිකොනේ. ඒ වගේ තමයි මේ වැඩේ කරනකොට ගන්න මුද පොලිෂි නම් කලේ දෙවෙනවා. භවනා කරනකොට ඒක තමයි. හැබැයි ගාන ගාන වෙලාවේ කලේ දෙවෙන බව දන්නවනම් මිනිහ ඔච්චර ගාන එකක් නැහැ. ඉතින් ආදරේ හොඳ වාහනේ හදාගත්ත මේ උරෝතනිය. දැලිපියේ සෙල්ලම කියනවා දැලිපියේ හරියට දක්ෂකමකට ගාන්න ඕනේ. සමහර ස්වාමීන් වහන්සේ වැඩි ගාන්න යවක මොකද ගාවොත් පිළිදෙයි. ඒ කියන්නේ පටිය නදල නදල නදල විතරක් පඩනවා. ඒ තරම් මේ හොඳ ගැලියක් හම්බෙච්චාම ඒක දෙන්නත් පාඩුයි කියලා. ඉතින් ඒ වගේ තමයි භාවනා කරන කට්ටිය දුක ගෙවෙනාට හරියම කම්පා. ටික ටික තමයි ගෙවෙන ක්‍රම අහන්නේ. ඔය එක හැරෙ ගෙවිච්චාම නිකන් උනවා. ඒක තමයි ඔය මාර වේදනාව ආව මේකක්ම ආවා මේකයි අරසන්නේ කියලා දඟලන්නේ. හැබැයි දන්නේ නැහැ හැමදාම මේ වාඩිලා ඉන්නකොට අපි යම් ප්‍රමාණයක දුක දෙතර ඉන්නකොට මේ වෙලාවේ කියන අපි මොන මොන සපාසනයකගෙන මොන මොන රූප ශබ්ද බලමින් ඉන්නවා. දැන් මෙතන නිකන් ප්‍රතිමාසික කන්දරේ කාවුරන් දෙවියෝ වාගේ ඉරකපම ඒ දිශ ටික තමයි. කවන කවන ගානේ ගෙවෙන්නේ අවබෝධ කරන්නේ දුක තමයි වෙන වෙලාවක මේ සඳහා කරන්න තියෙන සංඝාගෙන් හොයන රූප ශබ්ද ගන්ධ රස නැති වුණාට වෙන මිහිරි රසක් එන්න බෑ. මේ කිරි රහක් එන්න බෑ. ඒක ඉතින් අර කියලා නෙවෙයි කියන්නේ. මට බලන්න කිව්වා මේ කොයියන්නේ රයි ගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද මේක ඇස්සගෙන අර දෙන්නක් තියෙන පොඩි ගාන. කළද? ඒක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. මේ දුක්ඛ සත්‍ය මේ පෙන්වන්නේ කියලා යනවනම් කවුරක්වත් කැමති නැහැ ලල්ලි දීම දුක නැතිව. එඟට නොදැනෙන්නේ අනිස තමයි අටිපදා කියලා කියන්නේ. ඒක බොහෝම ගෞරව කටයුතු සම්භාවනීය ආධ්‍යාත්මික සද්ධාවෙන් කලියක් විදිහට හරි අසලා කියලා. අප කතා කප කපාගෙන. ඒ නිසා මෙතනදී මම මේ ගිහිල්ලා පැවිදෙන්න ඉස්සල්ලා මේ බලංගොඩ ආනන්දමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගැනීමක් වශයෙන් තුන සත්‍ය සත්‍ය මේ භාවනා කරන කොතනදීද අපිට හම්බ වෙන්නේ? මේ ධාර්ය ස්ථානදී සත්‍යපත්තාණි කියන කිසිම තැනක චතුරාර්ය සත්‍ය මතක කරගන්න. ආනපාන සති සූත්‍රය කියන කොටක් නේ. මේ වැඩි ඉවර වෙනකොට වැඩි වෙනවා. දැනෙන තුක මේකට යන්නේ. ඒක නිසා මේ මේකෙන් කියන්නේ අපි හිත අපි පුරුදු කරලා තියෙන වේකී අධ්‍යාපන ක්‍රමය. දන්න තර්කයකට ඒක අහුවෙන්නේ නැතුනම අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. සෙල්ලම් කරන්න එපා ධර්මයක් එක ධර්මයේ රේතිය නෑ. ධර්මයේ ඔය කියන විදිහට ලීනියර් ක්‍රමයකට නෙවෙයි යන්නේ මේක 3 dimensional system එකක්. මේක විශ් ගන්නවා කියන්නේ මෙය මණ්ඩලයක් කියන්නේ. උන්වහන්සේට තේරෙනවා ඒක අපිට කියනවා උඹ ওই ටික කරපන් ඒකට වැඩි වෙනවා. ඉතින් අපි කියනවා නෑ නෑ මට කොහොමද ඒක දැනගන්න ඕන කොහොමද වෙන්න ඕන දැනගන්න කියලා. ඉතින් කියනවා ඉතිසෙයියක් වගේ කිලිමේකට. අවුරුද්ද දෙකක් වෙනල්ලා 200 අයින් කරන්න හදනකොට ඒ මනුස්සයා කියනවා මේ 200 විද්දේ කවුද? මේක කියන විස જાතිය මොකක්ද? බයිලා කතා කරගෙන ඉන්නවට වැඩිම උගේ කටවහල ඊය අරන්දා. ඒක liver ලා වෙදකමක් කරනවා. අර වී ඇදෙට වෙලාදී ඒක විතරහඳ ඒක ඉච්චන දක්ෂකමක් නෙවෙයි රෝගියාගේ අයිතිවාසිකමක් නෙවෙයි. අනේ වගේ මේ වගේ ප්‍රශ්න එන්නේ නරකක් නෑ. මොකද මතක ගන්න ඕන හැම ප්‍රශ්නයක් විසඳෙන්න දෙන්නට යන්නේත් නෑ. නමුත් ධර්ම විශේෂයෙන්ම මේ නාගයන්ගේ සද්ධර්මය රේකිය ක්‍රමයට උගන්වනවා. ඒක මනසෙන් මනසට සංසිද්ධිය. යන ගමන් කරන ක්‍රමයක් අධ්‍යාත්ම ක්‍රමයට කවදාකවත් කරන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ සම්මිතර අංශ භාග අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ 1 2 3 4 ක. ඒක කියලා කියනවා රසින් කාර්ය කියලා කියනවා සඳුදා උදේ ඉඳලා සිකුරාට හැන්දගෙනකන් සියලුම සත්තු වමේ සිට දකුණට දුවනවා. ඒ කියන්නේ හැමදාම ලියනකොට වමේ ඉඳලා යමු ලියන්නේ. සඳ උදේ ඉස්කෝලේ ගියාට සෙනසුරාදා හැන්දෑ වෙනකන් ඉගෙන ගන්න. සෙනසුරාදා එක්ක පිස්සුතුයි. එදාට ඔය රීචිය කරන්නේ. ආයි ඉස්කෝලේ ගියාට පස්සේ ආයෙ පටන් ගන්නවා රීචිය කරනවා. ඒ අපි දවස් පහක් කන්ඩිෂන් කරලා තියෙනවා. ඒ රීචිය ප්‍රමේ තමයි මේක දුවන්න ඕනේ කියලා. බට එහෙනම් දවස් පහක් නේ දවස් හතම දෙන්නේ. කීයක් කීයක් අදහගෙන මේක තියෙනවා මොකද්ද මුස්තික්ෂ මේක මොකද්ද කියනවා ඒ සරල විදිහට මේක විශ්වාස කරන්න බැරි එකක් ඒ නිසා ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි සීලය අවශ්‍යයි. ඒ නිසා මේක තේරුණත් අවදාහරි භාවනා කළා මේක තේරුණත් ඒ ඒ මේට්‍රික්ස් එකක් එහෙම නැත්නම් ඒ ත්‍රිමාන රූපයක් තේරුම් ගන්න බැරි කෙනෙකුට තේරුම් කළ දෙන්නත් මේ පිටර ගන්නේ අර වේචී ක්‍රමයේ නිසා අපි ඇත්තටම පුදුමාකාර කන්ඩිෂනින් එකක් තියෙනවා විශේෂම උගත්තේ සම්මතයි ඕදන්න බැරි පටලවිලක් තියෙනවා ඒක ඩීලිවින් ප්‍රොසෙස් එක හරියනවා. ඩිකන්ඩිෂනින් ප්‍රොසෙස් එක හරියනවා. හැබැයි දන්නවා නම් මේක පිස්සුවක් කියලා ඒකයි විතරයි. ඒ නිසා වැඩි දාගන්න එපා. මේ කීරේ නොලෙජ් එක තියෙනවා කියන නැතුවත් බෑ. නමුත් ඒක තියෙන සීමා කාර්යයේ ලිමිටේෂන්ස් දැනගෙන අපි මනස සීදාවින්න ඕනේ. දීලා තියෙන ප්‍රතිපදාවක් තියෙන ප්‍රතිපදාව කරනකොට කරනකොට පිට අර වඩුවට තේරෙන්නේ නැතුව වගේ ඉන්ටර්පොලිෂන් හැටි වැඩි වෙනවා. ඒක මේ මනින් හදන කෙලෙසර තමයි මාන්නකාරය. මාන්න කියලා කියන්නේ එති ඒක අවශ්‍ය කරලා තියෙන මොටිවේෂන් එකක්. පටන් ගන්නවා අපි භාවනා කරන්න මේක කරන්නයි මේක කරන්නයි කියලා මොටිවේෂන් එකට මූලදී අවශ්‍යයි. නමුත් අවසාන වේගනේ වල දැනගන්න ඕනේ මේ මොටිවේෂන් තියරි එක ඇප්ලයි කරන්න බෑ උසස් විපස්සනාය. මුල් කාලෙදිත් මේක එනවා නමුත් මේකට මූල ධර්ම වල සියක් පිළිච්ච උත්තරයක් දෙන්න බෑ. සර්වඥන්සි දීලා තියෙන අර වගේ මේ රූපාකාරයෙන් තමයි. නාම රූප සහ විඥාන අතර වෙනස කොහොමද විඥාන කියන එක පහදලා දෙන්නේ කියලා. ඉතින් මේක ප්‍රශ්න වල තියෙන බොහොම අමාරු ප්‍රශ්නයක් නැත්නම් බොහොම සූක්ෂම ප්‍රශ්නයක්. මේ විඥානේ පහදලා දෙන්න අහන්නේ කවුද කියලා බලුවොත් විඥානෙමයි මේ යන්නේ. ඒකට හොරාගෑමෙන් තේනහුවට විඥානයේ විසින් මේ ප්‍රශ්න කරනවා විඥානික ඉක්වන විදිහට තේරුම් කළ දෙන්න පුළුවන් නම් ඒක හොරා ගන්න තේම හින්දා තිනේශා සබතනාසේගේ මහා නිදාන සූත්‍රය සඳහන් කර තියෙනවා කවදාද මේ ප්‍රශ්නේ තේරුම් ගන්නකොට ඒ විදිහට සෝවන් වෙලා ඉඳලා ඒ විදිහේ මාරුව වෙන්නේ නැතුව මේක තේරුම් ගන්න බෑ මේක තේරුම් ගන්නට ගන්න ප්‍රයත්නයේ තුල මේ ස්මාර්ට් වෙන්න හදන්නේ අපේ විඥානය ඒක මේ විඥානි විඥානයෙන් නැති කරන්න නෙමෙයි ප්‍රශ්න අහන්නේ විඥානි විඥානයෙන් ඝන බහල තහවුරු කරන්නයි ඒ නිසා මේ ප්‍රශ්න වලින් කරන්න බෑ කියන්න බෑ වෙනකොට මේ මේ සක්කාය දිට්ඨිය නැත්නම් ඒ සක්කාය නැත්නම් මමයා කියන එක ජීවුණාට පස්සේ තමයි විඥානය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉන්නේ මමයා ඉන්නකම් විඥානය කියන එක අහනවා විඥානය අයින් කරන්න හදනවා කියන එක අපේ සාමාන්‍ය ප්‍රකාශයකට සදාගෙන මම පේනයි ලක්ෂණ මම නිදර්ශන දෙකක් කියන්නම්. මේ ගැන උත්සාහ කරනකොට දර්ශනේ එමයි කියන්නේ අපේ ඇහැට මේ ලෝකෙම දකින්න පුළුවන් කවදා හරි අපි කිව්වොත් එච්චර දකින්න පුළුවන් ඇහැට ඇහැ දකින්න පුළුවන්කම තියෙන්න ඕනයි කියලා. ඒ විදි තර්කයක් තියෙනවා. කවදාකවත් ඇහැට දකින්න බෑ. ඇහැට හදාගන්න කන්නඩියක්. ඒ නිසා ඇහැට සියල්ල පේනවා කියන කතාව බොරු. ඉතින් ඒකට ඒක තේරෙයි. දෙක අපි කණ්ණාඩියකින් අරගෙන ඇහැ බලන. නැත්නම් අපි රූපය බලන. බලන කණ්ණාඩියේ පිළිබිඹුවක් වෙනවානේ. ඒ පිළිබිඹුව අපි කරන කරන දේ කරනවා. නමුත් මේ පිළිබිඹුව සවිඥානිකද අවිඥානිකද කියලා බැලුවොත් ඒ පිළිබිඹුව ජීවත්වන එකද නැද්ද කියලා ගත්තොත් අනෝද හැම ලකුණකම උඩ පණ තියෙනවා. ඒක අපි දන්නේ ඒක පිළිබිඹුවක් කියලා. ඉතින් එතෙන්දිත් වෙන තියෙනවා මේ විඥානයේ විසින් ප්‍රොජෙක්ට් කරන දේක විඥානයේ තියෙන බෑ. මේ ප්‍රශ්නේ විඥානයේ ගහන ප්‍රොජෙක්ෂන් එක. මේ ප්‍රශ්නේ කිසිමකට විඥානයේ අහුවෙන්න බෑ. මොකද විඥානයේ ප්‍රොජෙක්ට් කරන දේ විඥානයේ තියෙනවා. මොකද මේක ඇත්තට පිළිබිඹුවක් නෙමෙයි මේක ඇත්තක් කියන්නේ කියලා දකින්න ඕන නම් එන්නේ මේ පිළිබිඹුව. ඕගොල්ලෝ වාහනේ නැස කරපු ගම රිල වෙච්ච. එළෝ සයිස් කන්නඩි බයි. බලපුවාම ඇතුලේ රිල වෙච්ච ඉන්නවා. උ ගහනවා. ගහන්න ගහන්න ඇතුලෙන් එකක් විරිච්චනවා. පිටින් එකක් විරිච්චනවා. අර වීචුව කඩලා සයිස් කන්නඩි ගහකුරට ගෙනිලත් බලබල ගොරෝ ගොරෝයි. හැබැයි ඕගොල්ලන්ට 15000ක් විතර පාන. මොකද අර රිලවට පේන්නේ ඇතුලේ රිල වෙච්ච. යහුවත් බැන්නත් උ කන්නඩි අරගෙනමයි. ආයෙ කී ගමන් වෙන මුච්චේ අම්මට ඕ යන යන කණේ කියන ඒක දිහා බල බල කරෝ. ඉතින් අපි මේ ප්‍රශ්නේ ඇහිලා කරන්නේ ඔය දෙල්ලම තමයි. අපිව ප්‍රොජෙක්ට් කරපු එකට ඒකට පණ දෙන්න හදනවා. අපි දන්නවනම් මේ මේ විඥානේ පිළිබිඹු. ඒකට කියන විඤ්ඤාති කියන. ඒ නිසා මේ පසුකාලීන සර්වඥතිගේ පින්වත්යන් අවුරුදු 500 කට පස්සේ නිකායක් ඇති මම හයා නිකායක් විඤ්ඤාති මාත්‍රකා සිද්ධි කියලා. ඒකට යෝගාචාර භාවනා කියලා කියනවා. ඒකේ දෙන දර්ශනය තමයි මේ මුළු ලෝකෙම විඥානය විසින් කරන ලද පිළිගුවක්. අපි දක්වන හැම දෙයක්ම විඥානය කරන ලද පිළිගුවක් නිසා ඒකට විඤ්ඤාක් කියනවා. ලෝකයේ කියන්නේ විඤ්ඤාති මාත්‍රයක් තමයි. තමයි හිතේ කරන ලද ප්‍රොජෙක්ෂන් එකක් පමණයි කියලා කියනවා. ඒ තරමටම බුද්ධ ඥානසික කියලා විඥානය කියන්නේ මායාවක්. නමුත් අපි අපිම අපිම මවන ලද්ද සත්‍යයක් කරලා හිතා ගන්න මමත් පිළිකාරී කියලා. සර්වත්‍රාණි කරන මේක හුදු මායාවක් හුදු මවන ලද්ද. නිසා ඕකත් එක්ක ගැටෙන්නේ නැහැ. මම අඳුරයන් ගන්නවා. ඊර්ෂ්‍යාව වුණාට කරන්නේ. ඕක නිකන් කීනයක් වගේ. ඕක නිකන් දීබුගලක් වගේ. ඕක පායල යන්නයි. ඊගාවෙන එකත් මායාවක්. ඊගාවෙන එකත් මායාවක්. කොතන හරි යල්ලුවොත් අල්ලගෙන ඉන්නේ අහුවේ. ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධියේදී හරි ලස්සනට මේක වැඩි විචිත්‍රව ඒ කියන්නේ මේක විසඳන්න බැරි ප්‍රශ්නක් කියලා කිව්වට ඒගොල්ලෝ මූල ධර්මානුකූල විසඳනට ඒක නිවනට යොමු කරන්නේ අර තර්ක ඥානෙට උත්තර දෙන්න. හරි විචිත්‍රයි. හරිම දීලා තියෙන මේ විග්‍රහ ක්‍රම ඕක අපේ හේම්පිරිගම ඥානසී ස්වාමීන් වහන්සේ මේ විඤ්ඤාති මාසතා සිද්ධි ලොකු පොතක් ලියනවා. ඊට පස්සේ සරච්චන්ද්‍ර මහත්තයාගේ කියනවා liberty thoughts of concept කියන එක. ඒක කටුකුරුනි ස්වාමීන් වහන්සේ concept and reality කියලා තේරවාද කරුණු පෙන්නලා දුන්නා. ඒක ඇත්තට උගා ගැඹුරුයි කියලා මොකද සිවන බලන පොත් නෙවෙයි. නමුත් ඒක මේ ප්‍රශ්නේ තමයි ඉස්සර. මේ මේ ප්‍රශ්නේ අරගෙන සර්වත දේශනාවේ කියන කොටස් ඒක කියන්නේ සාමාන්‍යයෙන් ශූන්‍යතා පරිසංයුක්ත දේශනා නැත්නම් නිබ්බාන පරිසංයුක්ත දේශනා ඒක ගොඩාක් ෆිලොසොෆිකල් කතාවක්. ඒ භාවනා කරනකොට ඒ සමහර කොටස් මේ සමහර කොටස් පිළිබඳ තියෙන විචිත්‍ර විග්‍රහ එක පැත්තක හාස්‍යයක් වෙනවා අනිත් පැත්තෙන් හිතවල සත්‍යින් ඉන්නකොට මේ දේ තමයි මේ වෙන්නේ කියලා මොකද්ද සම්බන්ධකමක් තියෙනවා. හැබැයි ඒක හරියම ගොළු කරන දෙයක් කාටවත් කියලා දෙන්න බෑ. මොනන්ද කාට ලිප් එකක් යනවා තේ මේ තමයි මේ වෙන්නේ කියලා. හැබැයි ඒක කාටවත් විස්තර කරන්න බෑ මොකද මේ අර භාෂාවක තියෙන සීමාවලින් එහා පැත්තේ සිදුවෙන්නේ. මනසෙන් මනසට සිදුවෙන දෙයක් මිසක් හරි අමාරුයි භාෂා සාහිත්‍යය. ඒ නිසා ඒකට යනකොට හොඳටම තියෙන භාෂාව ගැන සම්මුතියක් සම්මුතියෙන් පරමාර්ථය විශ්ලේෂණය කරනවා. මේක තියෙන හරියට අද්දර වගේ ඒක භාවනා කරගෙන යනකොට උඟක් වෙලාවට ඉතින් කාඥාන පරිසංඛාන පස්සනාව කියලා භාවනා කරන හිත භාවනා කරන හිතම විපස්සනා කරනවා. අපි ඉස්සෙල්ලා විපස්සනා කරන්නේ බාහිර අරමුණක් නේ. බාහිර අරමුණ කරලා ඒක හොඳටම ගෙවා දැම්මට පස්සේ ඒ භාවනා දිගට යනකොට භාවනා කරන හිතම ඊගාව හිත විපස්සනා කරනවා. අනේ එතෙන් යනකොට සමහර මේ 3D රූපේ තේින්න පටන් අර ගන්නවා. එන්නත්නම් අහලා කියන කෙනාට හිතා ගන්න පුළුවන් නම් මේකයි වෙන්නේ කියලා. නමුත් ඒක භාෂාවකට දාන්න බෑ. භාෂාව හරියම නීතිය මේක විස්තර කරන්න බෑ ඒ නිසා අපි භාවනා කරලා බලමු තව සතාට යනකොට පොතක් හරි ඉගෙන ගන්න පුළුවන් වුණොත් දිනු ඒ වගේම මේ සාමාන්‍ය ක්‍රමයේ හැටියට විඥානේ මොකද්ද කියන එක අපි ඊගා ප්‍රදේශනාවේදී යම් යම් අවස්ථාවල විස්තර කරනවා ඒක ඒකට ප්‍රත්‍යක්ෂ ඥානය දැම්මට පස්සේ සමහර විටක ඒ සුත්‍රමය ඥාණයෙන් අපිට මේ ප්‍රශ්න වලට යම් ප්‍රමාණයකට චිත්ත කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි පැය විනාඩි 10ක් අරගෙන තියෙනවා මේ තාක්කල් ඉදිරිපත් වෙච්ච පිටියේ ප්‍රශ්න ඉන්නේ. ආ ඉතින් තව කාලකටම හැටියට මම හිතන්නේ තුන වෙනකන් කාලෙ වෙන් කරලා තියෙනවා. ඉතින් විනාඩි 50ක් විතර කාලයක් තියෙනවා. සතියේම නම් මේ සුදුසු කියලා දැනට වෙලාවට පිටට ගලපෙන ප්‍රශ්න හෝ ප්‍රකාශන අත්මාකල ඉදිරිපත් කරන්න කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා නෑ ඒක ඇත්තටම එකවර වුණොත් මනසට දරන්න බෑ. අපේ මනස සම්පූර්ණ නිකන් දීර්ඝ පූර්ව වීදුරු මානකාට ගලක් ඇරුවා. ඒක හිත වෙන්නේ ටික ටික මේ ටික ටික වෙන එක වචනට දාන ගැන්ත අපේ රුචිආරිෂ්ඨන් දෙක වෙනස් වෙනවා. අපි මෙතෙක් මේකම රුචිය මේක මාරුචිය කියලා තිබුණාම තේන මේක පහදලියව ගමකට බාධායි. අපිට සිද්ධ වෙන රුචිආරිෂ්ඨන් පාවා දෙන්නේ. ඉතින් මේ මගේ පෞද්ගලික ලක්ෂණ මට නම් මේක ඕන මේක එපා කියලා කියන හිතෙනවා මේ පුණ්‍යෙත් එක්ක යන්න බෑ. ඒක කැප කරගන්න. ඒවා අයින් කළා දාන්න වෙනවා. දහනයක් වශයෙන් කියනවා නම් අපිට මම දැන් මෙතන කියලා කයට හිත ගන්න නම් අපිට බාහිර ලෝකෙ දේවල් ගන්න වෙනවා. බාහිර ලෝකෙ කියන්නේ සත්පරයකට හෝ අමතක කරන්න වෙනවා. එන විදිහට කියනවා නම් මේ කය පිළිබඳ සතුටක් වෙන්න කයින් බාහිර සියල්ල පිළිබඳ අසතුටක් වෙන්න. ඉතින් අපි ඕක හිතලා නෙමෙයි සතුටුමත් වෙනකොට මේක මූල ධර්ම අනුගමන ඔබ සතුටුමත් වුණා නම් කය පිළිබඳව ඒක හොඳටම මතක තියාගන්න මුළු ලෝකෙම අසතුටුමත් වෙනවා. ඒක තමයි අපි ජීවිතේටම කරමු ලොකුම දාන. අපි දැන් ඉන්නේ බත් ටිකක් වෙනවා. ආ ජීවන්ගෙන ටිකක් වෙනවා. ඕකනේ දාන්නේ කියන්නේ. අසනේ මෙන්නේ තේරම දෙකම. අබ්බ හැරීමේදී දාන. නිසා එක චිත්තක්ෂණයකට කළත් කයට හිත ගත්තයි කියලා කියන්නේ දාන පාරමිතාවේ ඇහෙන කියනවා. ඒ අදිස්ථාන කරන මට විචක්ෂණ දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. හතරක් තියෙනවා. හතරක් තියෙනවා කියලා. අර දාන පාරමිතාවේ අගය කරන්නේ. ඒකත් අපි ප්‍රියම නාමකත්වයේ න්‍යායදායේ අතීත අනාගතයේ මේ සියල්ලම తాවකාලිකව දිනවා. හැබැයි ඇඟට දැනෙන්නේ නැහැ ඉච්ඡක ලොකු. පරිපූර්ණලා පිටියක් අංගදලා දාන දෙනවා වගේ මේ දාන තේරෙන්නේ. ඔබේ සර්වඥාන්සේ දන්නවා මේක තමයි කටහරලා කියන්න පුළුවන් දාන. ඉතින් එහෙම කරගෙන කරන්නේ ජීවිතවලවා යම් වෙලාවක මම වගේ මානසික සත්‍ය ජීවත් වෙන්න කැමති. ඒක මොනම හේතුවක් නිසාවත් මට අයිතියක් නැහැ. අවසත්‍යක්ම වරක්. ඉතින් මේ සත්‍ය තියෙන පුංචි වස්තු වලට කැමති. නිසා මට අයිතියක් නැහැ මේකින් දෙයක්. හැමදෙනාම තමගේ කාම වස්තුමකින් තමයි තම තමන් ආඩම්බර ගම්පා නිසා අනුගේ කාම වස්තුවක් වගේ පාවිච්චි කරුවොත් ඒකේ මනුෂ්‍යර කරන විශාල නිග්‍රහයක් නිසා ඒක ගැළපෙන්නේ නැහැ කියලා අපි අදිස්ථාන පූර්වක සීලේ කායික දුචර්ද ජීවන් කරනවා කියලා කියන්නේ අපි සෑහෙන රුචි වර්ෂකමකට පාවදී. අපි නැතුව නිකම් වල්බූත විදියට දකුණු සතෙක් මරාලා දකුණු දෙයක් හොරකම් කරනවා දකුණ කාමාවගේ හිත කරනවා නම් ඇත්තටම පිරිච්ච ගතියක් පේන්න තියෙනවා කාම ලෝකේ. ඒක සිල් දකින්න කියලා කියන්නේ දැක්ක දැක්ක දැන දැන යම් ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ සමාධියට යනකොට කාම ඡන්දය චේතනා වශයෙන් හෝ තියෙන අන්නත්තර වෙන ගතිය මේ අරමුණු දිගේ දුවන ගතිය පිස්සුවක් දුස්සීලකමක් අශිෂ්ට ගතියක් අසංස්කෘතික ගතියක් කියන චිත්තයෙන් බැඳීද මේ ඒකාග්‍ර වෙනවා කියන එක මම හොඳයි කියලා හිතනවා මම මේ කාම ලෝකේ බලන්න ඒකාග්‍ර වෙනවා කියන එක හරි බෝරින් මොනොටනස් එපා වෙච්ච නිහත ගතියක් ඒකම ද්වේෂයත් ද්වේෂ නිසානේ මේ ද්වේෂ කියලා මම මෙතනින් අදහස් කරන්නේ මේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය මුළු ජීවිතේ පුරාම අපලන තියෙනවා. වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නිසා අපි නව නිෂ්පාදන හොයන්නේ මේක වැඩි හොඳ මොහොතක් ඊගාට වෙනවා. ඒ නිසා ලෞකික ඥාන සියල්ලම වර්තමාන මොහොතේ කරන ද්වේෂයක ප්‍රතිපල. කවදාක සුබල තුම කරන්නේ. එන්න ඥානයක්ම බලංගල තියෙන ද්වේෂය. ඒ විදිහට බුදුහාමුදුරු කියන වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියලා ඉන්නකොට නිරාමිෂ ප්‍රීතියක් එනවා. ඒ ප්‍රීතිය මේ ලෝක ලෞකික ඥාන වලින් ලැබෙන සපෝට වැඩි හොඳයි කියලා ද්වේෂ ප්‍රීති ප්‍රතිස්ථාපන කරනවා. ඒක අපේ නම්බුකාරකම අපි ළඟ තියෙන උදා උපාදී දැනුම ඔක්කොම තේරෙන්න පටන් ගන්න පටලවිලා කියලා කියන්නේ. අනාගෙන ඉන්න තියෙනවා. ගාගෙන ඉන්න තියෙනවා. ඒ කාර්කාලික පොඩ්ඩක ඇත්තට තියෙනවා. ඒ වගේම අවශ්‍ය වෙලාවට බුදිය ගන්න හම්බ වෙනවනම් අපි එතන අපි දැහැන්න හම්බ කරගන්නවා. එන්නකින් නාල දැසෙ ඉන්න වෙලෙට මෙනේ කරන්නේ. එහාට මෙහාට අරමුණ මෙනේ කරන මෙනේ කරන නිින්ද පැත්තක තියලා විතක්කේ මාර්ගේ අර නිින්ද බොහොම බුදු වෙනවා බුදු වෙනවා දෙක සමාන වගේ තමයි අපි මෙතෙක් කළා. දැන් බුදු වෙන්න ඕන නම් බුදු වෙන එක නතර කරන්න. ඒකෝට විතක්කේ යොදවන්නේ. ඒකෝට සෑහෙන කැපවි කිරීමක් කරන්නේ. අනිත් අතීතයට පශ්චාත්තාප වීම අපි මානවයි කියලාකමක් විදිහට ගෙනාවුනේ. මොනවා හරි කාරණාවක් වෙනවා වෙච්ච දෙයක් ගැන අප්සෙට් වෙනවා. ඒකෙන් අල්ලපු විදිහට කතා කරනවා, ටෙලිෆෝන් කරලා කියනවා, පත්තරයක් කියනවා, නව කතාවක් කියනවා, ආදීනෝ සාහිත්‍ය සම්මාන දෙනවා. ඒ ගුණ ගන්න ලවුසන් ලවුසන්. දැන් බුදුදහම කියනවා අතීතයේ ගිය ගුණක් අනාගත සැලසුම් පිළිබඳව රිසර්ච් කරනවා. ග්‍රාන්ට්ස් දෙනවා. අම්මෝ පුරුදු කරන පුරුදු කියලා. බුදුහාමුදුරන් තාම ආපු නැති දීනවා. වර්තමාන මොහොත කාම නම් අතීතයේ තිබෙන පශ්චාත්තාපය සහ අනාගතයේ විදෝධ පිටස් කරනවා. එතකොට ජීවිතය නිකන් ඒක ආකාරයි. ඒ නිසා ආර්ථිකස්ව සහ පශ්චාත්තාපය නැති කරන වර්තමාන මොහොත ගන්න. ඊට පස්සේ සැක කරනයි කියන එක මම කියනවා මිනිස්සයා විතර පෙට්‍රල් පුච්චන જાතියක් නෑ ලෝකේ එකම තිරසනෙක්වත් නෑ ඉන්නක සැකයි කිසිම තිරසනෙකුට ඒ නිසා පිළිකානම් මනගින්නේ ඔබ සැකද තරහ යන කාව මරුවා ඉවරයි මිනිස්සයා විතර කවදා දුරු මිනිස්සයා උන්කත් බොහෝවත් තුච්චයි යකීම මුළු ජීවිතේම සැකයකට ගත කරා ඉතින් මොන જાතිය හම්බුණත් කිසි කලෙයි බොහොම කමලයි. ඒ පෞල් ජීවිතේ ඉන්න කට්ටිය දන්නවනේ මම මොකක්ද කියන්නේ. මුළු ඔක්කොම ඉවරනේ පොඩ්ඩක් හැකයක් ආවකෝ. මොනම වැරද්දක්වත් වෙන්න ඕනේ නැහැ. දැන් හැකයක් ආවකෝ. ඉතින් මේකට අපි කොච්චර මේ මේ මේ මකරට කොච්චර දේවල් දෙනවද හම්බ ගන්න කොච්චර දේවල් දෙනවද ඉතින් මේ මිසක ගැටේ කියන අදිමොක්කේ බුදුහාමුදුරේ දීලා ධර්මයේ කෙරේ පිටවෙනවා සංඝයා කෙරේ පිටවෙනවා උඹ සීලය ගැන පිටවෙනවා ඒගොල්ලෝ සැකගෙන ඉස්කොල ඉතින් මේ හැම දෙයකම වෙන්නේ යම් යම් රුචි අරුචිකම් අපි ටික ටික ටික ටික වෙනස් වෙනවා මේ වෙනස් කරන හැම එකපාරටම භාවනා කරන මනුස්සයට දැනුණට වැඩිය ඒ මනුස්සයා gederi ඉන්න මනුස්සයෙක් පොඩි වෙනසක් මොනවා හරි අපේ රුචි අරුචිකම් වෙච්ච ගමන් චිත්‍රයේ ඉන්න ඕන කෙනෙකුට තේරුම් ගන්න මේ මනුස්සයා ළඟදී ඉන්නට යන්නේ ඉතින් ඒකට මේ මිනිස්සයා මේ ජීවිතේ දිහා බලන්නේ මේක කාම කරපු කතුරු ස්වාමීන් වහන්සේ කියනවා all our debits will be credits will be in debits in long run. අම්බ කරපු හැම දෙයක්ම ණයක්. අම්බ කරපු හැම දෙයක්ම කරපු. මේ කොහොමද මේක මෙච්චර ආසාව ඉන්වෙස්ට් කරන දේවල් කියලා. මොකද භාවනා කරන්නේ බුදු දන්වාන්සේ කියටින් වෙන්න දෙන්න යනවා වගේ ලස්සනට අරගෙන යනවා. ඔය ටික ටික ටිකක් ආව කාලෙක වයින්තලයි. ඉතින් ඒක ඒ මනුස්සයාට කරන්න අමාරු එක සැරේ. සංකේත කරන්න තමයි සමේක ආනුභූති ප්‍රතිපදාවේ ගන්න බැරි පදන ටික ටික ටික ටික කියන්නේ. ඉතින් එහෙම කෙරුණාට පස්සේ දැන් මට්ටමට ගියාට පස්සේ මේ අවබෝධ කරගන්න කිතුමන් වහන්සේලා ඡේරගාථා දීර්ඝාථා විදිහට උදාන කතා කරනවා. ඒ තමයි සාහිත්‍යයේ තියෙන හොඳම දේවල් එක. කවදාකවත් නොබෙල් ප්‍රයිස් දෙනවා. දෙන්නත් නැහැ මොකද නොබෙල් ප්‍රයිස් දෙන්න හදන්නේ ඔක්කොම කාමභෝගී නිසා. නියම දේ කියලා කියන බුදුරජාණන්සේ සහ අවබෝධ ලැබුවත් ඒවන් තම කවුරු කියවන්නේ නැති පුස්කොළපත් වල සීමා වෙච්ච දෙයක් වඩපත් වෙනවා. නමුත් ඒක අපි අවුරුදු 2600ක් අපිට උරුම කසින් හම්බලා තියෙනවා. ඒකෙත් එන්න දින ලෝකෙ පිළිබඳව දර්ශනය දක්න හැටි. ඒක හරි විචිත්‍රයි මොකද ඒගොල්ලෝ ලෝකයේ දැන් ලෝකයේ ඇලි බැඳි කරනවා. ඒ සෞන්දර්යාත්මක බාහිර කියන දෙයක් නිර්මාණ අධ්‍යා බලන කෙනෙක් වගේ නම කියාගන්නේ නැහැ මගේ කියාගන්නේ නැහැ ආත්මය කරගන්නේ නැහැ එතකොට ඒක මේ කාලයකට දේශයකට සීමා වෙන්නේ නැහැ ඒ ඒ උදානතාව ඒ නිසා අපිත් සතිපින් භාවනා කරන්න කරන්නේ අපි ලැකෙන හැම චිත්තක්ෂණයකම උදානයක්. සාර්ථකෙන හැම චිත්තක්ෂණයකම උදාන හැම පුංචි. ඒ ළඟට පුංචි. ඒක වෙලා වෙලා වෙලා වෙලා කාලයක් යනකොට පොරොන්දු පොලිසිය නමගේ වෙනවා තේරෙන්නේ නැහැ කොහොමද එතකොට ඒකට ගම්මනන්න දෙයක් ඇත්තේ උදම් ඇනුවනම් වැරදිලා කියලා ඉතින් මේ භාවනා ගමනේ කවුරු හරි උදම් අනන්න යනවා නම් එනකම් කියා බණ්ඩ යනවා නම් ඒ ඔය ක්‍රමික වර්ධනය කරනවා එන දැනීමක් නැති නැත්නම් ඒ සම්බිලක් වෙන ගන්න කියලා ඒ නිසා මේ කටයුතු වෙනවා වෙන්නේ එක සැරේ 10 15 කුත් නෙවෙයි දශම ස්ථාන දශම ස්ථාන වලින් ටික ටික ටික ටික ටික පෙරන කරත එන්නේ ඉන්න රවුම් ඉන්න වගේ මේක සිද්ධ වෙනවා ඒක එච්චරම කාලයක් ගත වෙලා යුක්තක නෙවෙයි දුරට පාරමිතා පිච්ච දෙනකොට නම් හරියට ගහ ගහින් දෙයක් නැති කියන්න පුළුවන් ඒක ප්‍රතිආරය ගොඩාක් කල් සත්‍යගත වෙච්ච හිතක් නම් ඒකට තුවාල කරන්නෙත් නැතුව මානසික අසහනයක් දෙන්නෙත් නැතුව පිස්සු වට ගන්නෙත් නැතුව එහිමීට ගෙනියන ක්‍රමයක් තියෙන වෙලාවට තමයි අපි මේ ශාසනය තියෙනවා කියලා කියන්නේ ඒ නිසා ඒක අපි ඉතිල්ල කරගෙන මේ අතර භාවනා කරන්නේ අපි නිකන් ගෞරවයෙන් දරුවන්සිකුටි කරදි කරගෙන යනවා හැබැයි සුත්තමේ ඥානෙ තියෙනවා නම් චින්තාමය ඥානෙ තියෙනවා නම් එතන එතන අවබෝධ කරන නිසා තව කෙනෙකුට සෑහෙන දුක සංවේදනය කරගන්න ශක්තිය ලැබෙනවා ඒක ඉතින් බාහිර සාසනය. අභ්‍යන්තර සාසනෙට කටුක් කියලා දුන්න නැහැ කියලා වෙනසක් ඇති වෙනවා. තමන්ට යොදන යොදන ආයෝජනයේ හැටියට ඒ යොදන්නේ එකකට. <coughs> අපේ භාගයේ වමන කාලේ තියෙන අපේ කාලසටහන එකතු. මයික් එක දෙන්නකෝ කවුද බලන්න. එතකොට බෑ කියලා හිතනවා. නැත්නම් මම කියනවා ඒක ආපහු සරයි. ආ හොඳයි කියන්න. මම දැන් මෙතන ඔව් ඒක නෑ අතන ප්‍රශ්නයක් වශයෙන් නම් වටිනවා මොකද ඒක නැත්තම් උඹ දෙනෙක් කිචනා වෙලාවට හයියෙන් හුස්ම අරගෙන හරි ලකුණු බලන්න ඕනේ කියලා. ඇත්තටම සංසිඳිලා නම් ලක්ෂණ බැලින්නේ වෙන කෘත්‍ය සිද්ධ වෙලා. ඒකෝට Tamanට හරියට ට්‍රැෆික් ජෑම් එකක් නැතුව පාර හම්බුනා වගේ හැප්පෙන්න මොනවක් නැහැ. ගමන කරගන්න වෙලාව. ඒකෝට බලන්න ඕනේ ආනාපානයේ කියන ආශ්වාස ප්‍රශ්වාස වෙනකොටත් ලක්ෂණවත් මුලමැදක මොනවත් නැහැ. මේ විදිහට සද්ද වේදනා කිසි බාධාකුත් නැතුව ආනාපානයේ ලක්ෂණ මොකක්වත් නැතුව මේ හිස්ස මේ පාර ට්‍රැෆික් නැති පාර කොච්චර වෙලා පවත්වන්නද මේ බාධක නැති හිත නීවරණ නැති හිත එහෙම නැත්නම් නාම ධර්ම රූප ධර්ම ප්‍රකට වෙලා ඝන බහල වෙලා නැති හිත කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා අදිස්ථාන කරන්න කියනවා තමයි විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් නම් ඉතින් 20ක් 30ක් ඉන්න ලැබේවා 30ක් 40ක් ඉන්න ලැබේවා කියන අචිකාග්‍රෝත ගතිගම් දිගාරින්න වගේ දුවා පතුල්ලා තියාගන්න මේක සාමාන්‍ය මූල ධර්මානුකූලව කියනවා නීවරණ නැති හිතක්. ඉතින් රාගෙ තියෙන්න බෑ. ද්වේෂයේ තියෙන්න බෑ. නිදිමත කියනවා නම් නිදිමත එන්න ඉඩ තියෙනවා මේක මොනවක් කරන්න නැත්නම් නිදිමත එන්න ඉඩ තියෙනවා. ඒකට උඩගිරි දෙන්න එපා. අනිවාර්යනේ ඉන්නවා කියලා හරි මෙනෙහි කරලා නිදිමත කඩා ගන්න. මේක සැක කරන්න එපා. මේ தත්ත්වය සැක කරන්න එපා. නිරවුල් தත්ත්වයක් නේද? අතීතය ගැන හිතලා අනාගතය ගැන හිතලා කුණු කංගල් දාන්නත් එපා. මේ විනීවරණ හිත කොච්චර දුරට පාත් ගන්න පුළුවන්ද කියනවනම් අපි ගිය ආත්මවල මේ මේ මොහොත දක්වා කොච්චර පින් කරලා තියෙනවද කියන එක ඒකෙන් තමයි තේරෙන්නේ. වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් අපිට තේරෙනවා අපි සෑහෙන්න මේ සත්‍යයට මේ සත්‍ය දිගට පාත් ගන්න තරම් ඉණක් තියෙනවා, දෙදක් තියෙනවා. නිවැරදි පාර ගන්න. ඒක පුළුවන් තරම් එක අදිස්ථාන පූර්වකව මේ විශ්භාවය. දිගට යන්න දෙන එකයි විපස්සනා කරනකොට දෙන පිළිතුර. යම් කිසි කෙනෙක් අපි සම්ප්‍රදාන කුලව කියන්නේ කියන විදිහට ආනාපානිය දැකලා ආස්වාද ප්‍රසවාස වෙන් කරන එක බලාගෙන ආස්වාද ප්‍රසවාස දෙකම සංසිඳුමින් ක්‍රමයෙන් උතෙන්න ගියා ඕකම තමයි උපදේශය. මේ සංසිඳ වීම ඇති වුණාට පස්සේ ඇතිවිච්ච සංහිඳියාව කොච්චර වෙලා අතුරු බාධාවකින් තොරව දිගට පවත්වන්න පුළුවන් කිව්වොත් ඒකේ අවස්ථා තුනක් සමුම්ම කල්ලන්න පුළුවන්. බාධාවල් නැත්නම් පේන තියෙන දේවල් ඉවර වෙලා ඒ කියන විවේකයට පත් වෙන චිත්තක්ෂණයක් තියෙනවා. ඒක හරියට මේ ශාලාවට එනකොට මේ එලිපත්ෙන් එළියේ ඉන්නකම් අපි කියන ශාලාවෙන් පිට එලිපත්ත පයින් වෙලාවත් තියෙන ශාලාවට ඇතුළු වෙනවා. නිසා හොඳට භාවනා කරොත් කියන මෙතෙන් දෙනකම් ඉඳගෙන ඉන්න බව හෝ කියනවා. ජීවෙන ආනාපාන වලදී මම ඊහට දැන් මොකුත් නැහැ. ඊට පස්සේ අපි මෙහෙම ගිහලා මේකට පිට වෙනකොට ආයසර සාරයන් පිට වෙන වෙලාවක්. මේ පහකට පහකට පස්සේ මේක සද්ද හැදිලා. මේක වේදනාවක් නෙවෙයි. මේක ආනපාන කේන්දර. මොනවා හරි එන්නවා. ඉතින් පස්සේ ආයෙත් සර්කවන්නේ. ඉතින් එනවා ඇතුල් වෙන වෙලාවක් තියෙනවා. පිට වෙන වෙලාවක් තියෙනවා අතරමැදි පරක. අන්නේ තුන පිටිපස්ස හොඳට අවදීන් හිටියොත් ඒ සත්‍යයටපත් වෙන අවස්ථාව හරීම මායාවක්. පුදුමාකාර අවධානයකින් ඉන්න ඕනේ අරමුණු අපේ දැනන මට්ටමේ තියෙන අරමුණ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ගෙවන් වෙලා හිත නිකන් අන්නේකේ ගිය ප්ලේන් එක එයා බෝඩ් වුණා වගේ හැප්පෙන ගැටි නැතුව. සැඩසර ගැනීම මොකුත් නෑ. දැන් තේරෙන්න පටන් අර ගන්නවා ඝණයේ තිබුණේක සරලයක සමහර වුණා. ඊට පස්සේ ඉතින් නිල් ආයතක ග්ලෑන් කරනකොට ආයෙ ගිහිල්ලා ආන්ගේ ගාගෙන එන වීල්ස් වදිනවා දක්නකොට දැනකොට තේනවා ආයෙ ඝණයකට හේතු වෙනවා. නැත්නම් රූප ධර්මයකට හේතු වෙනවා. ඒක සතරමඩ ගමන තමයි ගමන. ඒකේ බලන්න ඕනේ මේ தත්තට එන්නේ කොහොමද? ඒක වෙන් වෙන්නේ කොහොමද? අතරමඩ කොච්චර කියන බණ්ඩේ අතරමඩ ප්‍රදේශයේ පුරාන්තර වැඩි කර ගැනීමකට කටයුතු කළොත් පිට නිකන් ගෙදර ගියා වගේ. <coughs> ඒකට සම්බන්ධ වෙච්ච නැති පිටින් ලහන දැනීම සඳහා මතක් කරනවා මෙතෙක් අපි සාකච්ඡා කළේ ආනාපානේ කායත හිත කියලා ඉන්නකොට ආනාපානේ ගෙවිලම ගිහිල්ලා පතන්නේ පටන් අරගත්තොත් මොකද්ද කරන්න කියන එක තමයි මම මෙතෙක් කතා කරන්නේ. දැන් අප අතුරු ප්‍රශ්න තමයි එහෙම නෙවෙයි ආනාපානේ පේනවා පේනකොට වේදනා භාවනාවක් වෙනවා. නැත්නම් වේදනාවක් පේනවා. එතකොට ප්‍රශ්න කරු කියනවා ඒක වේදනාන ප්‍රශ්නාව කියලා. ඒක වේදනාන ප්‍රශ්නාව වෙන්නේ නැහැ. ඒක තාමත් ආනාපානට ආපු බාධාවක් විතරයි. නමුත් අපිට ඒක වේදනාන ප්‍රශ්නාවට නොගිනි මේක ක්‍රියාකල යුතු ආකාර රාශියක් එකක් තමයි අපි ඊට ඉස්සෙල්ලා හොඳටම දන්නවා දැන් ඉන්නේ ආස්වාද ප්‍රසවාසය. ඊට පස්සේ ඕන කරගෙන කරගෙන යනකොට එක තැනකදී වේදනාව විශ්මතු වෙලා ඊට පස්සේ බාධා කරන විදිහට නැත්නම් පීඩාකාරී විදිහට නැත්නම් නොදැරිය හැකි මට්ටමට නැගිනවා. නැගකට පස්සේ අපි කොච්චර පොරගන්න හැදුවත් ආය ආනපන විදින්නේ හිත ස්වභාවයෙන්ම අර වේදනාවට පෙලෙන්න පටන් අර ගන්නවා. ඒ පෙලෙන්න පටන් අරගත්තට අපි හිත වේදනානුපස්සනාවට යන තරම් තාම මොහොතලා නෑ. සාමුහිත කියන්නේ ආනාපාන කියන කායනුපස්සනාව කරගන්න බැරි මොකද. ඒකට වේදනානුපස්සනාවක් කියන්න බෑ. අපිට හැබැයි යුද්ධ පිටියේ පසුබෑමක් කරන්න පුළුවන්. යුද්ධ පරිදිම නෙවෙයි අපි මේ වෙලාවේදී විනාශුගේ අග ආසල් ප්‍රසස් මෙනි කරපිට යෝගාවචරය කියලා හිතමු. දැන් මේ විනාශයේ දකුණු ඒකනාව දකුණු ධනිශය කියලා හිතමු. ඒකෝට යෝගාවචර දන්න දැන් මෙතනින් එන සංඥාවට වැඩි මෙතනින් එන සංඥාව බලන්න. ඒ නිසා මේ නැවත නැවතත් රාහණ පාන්ති යන්න ගියාට යන්න බෑ. ඒ නිසා අපි දැන් අර මෙතන හිත ගලවනවා. ආනාපානේ කායන පසන කරපු එකකින් ගලවලා වේදනාව වෙන තැන අලවනවා. අවධානය යොමු කරනවා. ඔගොල්ලෝ වේදනාව මෙනෙහි කරනවා. වේදනාව මෙනෙහි කරනකොට හරියට ආනාපානේ බලන මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ පරිච්ඡේද කළ දැකගැනීමේ පරිච්ඡේද ඥානයකට අපි ගෞරව කරා නම් ඒ වාගේ වේදනාව දිහා බලන්න කියනවා මේ වේදනාව කපනා වගේ එකක්ද අනිනා වගේ එකක්ද කුච්චනා වගේ එකක්ද මිල්කනා වගේ එකක්ද එක තැනකද පදාකද දුවනවද නැද්ද ආදි වශයෙන් අර වේදනාවේ ස්වභාවික ලක්ෂණ එයා විසින්ම පෙන්වන ලක්ෂණ බලා ගන්න උත්සාහ කරනවා. දැන් උත්සාහ කරනකොට එහෙම බලන්න බැරි වෙන්නේ අර වේදනාවට තියෙන ද්වේෂය අපේ හිතේ වැඩ කරනවා. ඒකට රාගාන් ප්‍රතිකානුසේ වැඩ කරනවා. එයා උරකල් කරගෙන ඉන්න දැනේ මේක මකන්නයි ඕන කරන්නේ. නැති කරන්නයි ඕන කරන්නේ කියන ද්වේෂය ආව අර නිවිච්චේක බාධා ඒක නැති කරන්න සරුවත් වෙනවාංශයේ සල්ල සූත්‍රයේ මතක් කරලා තියෙනවා. පහන්නේ මේ උලක් කරනයි කියන එක සල්ල කියන වචනේ අදහස් කරන උලක් කියන එක ඇත්තටම වේදනාකාරයි. නමුත් අපි හිතුවොත් ඒ උලන්නේ තනම තවත් උලක් උනක් ඇනුනොත් ඒනම් දරා ගන්න බැරි බව මම පිළිගන්නවා. ඒ නිසා සර්වත්‍ංශ කියනවා වේදනාව කියන්නේ උලක් තමයි. නමුත් ඒකට වෛර කළ යුතුයම නැහැ අපි හිතට සූදානම් මනසින් ඉන්නොත් මේ වෛරය අනිවාර්ය වෙනවා අපේ කොහොම නැති මනස නිසා මොකද අපිට බැරිව බයදහස අද අහිතකින් උපේක්ෂාහිතකින් මේ වේදනාව දිහා බලන්නේ ඒකට දෙදෙනි උල ඇනෙන්නේ එතකොට අපිට ඊට හම්බ වෙනවා ආනපනේ නැති බව දන්නවා වේදනාවක ඉන්න බව දන්නවා මේ වේදනාවේ ස්වභාවික ලක්ෂණ ටික බලා ගන්න පුළුවන්. උලන් වෙනකොට අපි වේදනාව පිළිබඳ අපිට කමකහ සූත්‍රකම කිලිම් කියන්නේ. මොනවාන බලි බල බල ඉන්නකොට මෙන්න මෙච්චර වෙලාවට යනකොට ධනවිස වේදනාවක් ආවම ධනවිස බලයින මේක මම පකලට පිච්චෙනවා වගේ අන්න වගේ දැක්කා. එතකොට අපි දෙන්නේ ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ චිත්‍රපු තොරතුරුකයක් වේදනාව පිළිබඳව ඒ වෙලාවේ අස්තන අපිට දැක්කේ. ඒක තියෙන ලොකුවක්. මොකද මේ කණ්ඩ හදලවත් මූල කර්මස්ථානේවත් නෙවෙයි. එහෙන් බලාගෙනකොට වේදනාවක් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් අඩු වුණොත් නම් අපි දැන නැවත ආනපානෙ යන්න වැඩි වුණොත් අපේ ඇඟ දැඩි වෙනවා උරුට්ටු වෙනවා ටෙන්ෂන් එක පටන් එයින් පටන් ගන්නකොට කියනවා මහසි භාවනා ක්‍රමය නම් කියනවා වේදනා වේදනා වේදනා වේදනා කියලා මෙනේ කරන්නේ ළඟ ළඟ ළඟ මෙනේ කරන්නේ නමුත් අර පටිඝානුසය තද වුණොත් හිතට දෙන අඟ දඬු වෙලා ඉන්නේ ඉන්නේ ඉන්නේ උපුරු ගන්න මට්ටමට එනවා. ඒ වෙලාවට කියනවා සමහරලාට සම්පූර්ණ වෙණී කිරිපන් නැත කළා රිලැක්ස් වෙලා ඉන්න. බලන්න මොකද වෙන්නේ කියලා. කොහොම හරි අර වේදනාවක් එක්ක වැඩි වේලාවක් ඇසුරු පවත්තන්න කියනවා. මේකට වේදනාවම ප්‍රශ්නාව කියන්නේ. ඒක වේදනාවක් ප්‍රශ්නාව නෙවෙයි. නමුත් මෙහෙම මේක ඕන තරම් කරන්න පුළුවන්. මොකද වේදනාව ඇති වෙන්න නොමිලේ හම්බෙනවා. එනේන වෙලාව කියනවා කරන්නේ. ඒකෝට තේරේ දවසක මේ වේදනාව ඇවිල්ලා ආනාපානෙ යටකරන්න ඉස්සෙල්ලා ආනාපානෙ තියෙද්දිම පැත්තක තියෙනවා. ඒක ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔතේ ඒ වෙලාවට ඒක ගමන් ගන්න මොකද හේතුව ප්‍රධාන අරුණත් එක්ක නින්නේ. නමුත් මේ වේදනාවේ යම් මට්ටමක් පැනනට පස්සේ තමයි මේක අද. අන්නේ පණින මට්ටම එක එකන යෝගාතරාගේ භාවනාවේ දියුණුව මත තියෙනවා. යම් දවසක් අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් වේදනාව මේකටදී මත් වෙනකොටම අල්ලගන්න පුළුවන් නම් අර වැඩි වෙන එනකොට එන පටිඝානුසය පිළිබඳ ලොකු අවබෝධ ඥානයක් ගන්න පුළුවන් වේදනාව පැත්තක තියෙදි මේ නොදැරිය හැකි මට්ටමකට පත් වෙන ඉස්සල වේදනාව දිහා බලුවොත් තරහකින් තොර වෙක දිහා බලන්න. ඉතින් වේදනාව හටගන්න කියන්නේ. ඇත්ත දකින්න පුළුවන් නම් වේදනාවට වෛර නොකර බලන්න. එතකොට අපි දැන් දන්නවා අපි ඉන්නේ වේදනාවේ මැදින් පටන් අරගන්නේ එන්නේ උත්සන්න වෙනවා ආග වෙනකොට මේ පාලකේ ඈ ඒ සායේ ඉඳලා කියන්නේ මේක හට ගන්න පැත්තට බැලුවොත් මුලයි මැදයි දෙකම දැක්කම එතකොට මේ යෝගාවචරයට ඇති වෙනවා දැරීමේ ශක්තිය අග දිහාට බලන්න පුළුවන් ගැටි වැඩි වෙනවා මිනිත්ක වැඩි වෙනවා එතකොට බලනවා කවදා හරි දැන් වේදනා ප්‍රධාන කරගෙන නෙවෙයි යන්නේ ආනාපාන කරගෙන යන අතුරු මේ අරමුණක් විදිහට ආවෝ වේදනාවේ අපි දැන් මුලමැද දන්නවා කවදාද මුලමැදක දකින්න බලන්න පුළුවන් වුණොත් අපිට වේදනාව වේදනාවෙන් දැක්ක තුරු ප්‍රාශයක් නැති. එතකොට තේරෙනවා ඒ මුලමැදක බලපු දවසේ තේරෙනවා යම් වේදනා තොගයක් අපේ ඇඟේ තියෙනවා ඒක තියෙද්දි ආනාපාන විතරයි. දෙවි හැටි වෙන්නේ. ඒකට කියනවා වේදනා හරහා ආනපන කියලා. එතකොට යෝගාචර කියනවා මේ ඒ ආර්ට් එක තේරුම් ගත්තට පස්සේ එන්නේ එන්නේ එන්නේ සෑහෙන වේදනාව ගොඩදාති සෑහෙන වේදනාව අපිට අපේ අවධානය ගන්න හැදුවට අරමුණේ පිළිසරණ හොයන්න දන්නවනම් අර වේදනාව බලපෑම අඩුයි. ඒකලියල මේ අතරමැදි අරමුණක් එක තව ලඟ වෙන්න පටන් ගත්තොත් මේ වේදනාව විසින් නරක බලපෑම කටොක් කළා ගන්න. ඒ වෙන්නේ අර ඇටෙන්ෂන් එක shift වෙනවා. එන්නේ අමුණු මොදියක් ඒව මොනක් බලාපොරොත්තු වෙන වේදනාවේ මැදයි දැන් දක්ින්නේ මේක උග්‍ර වෙනවා නැත්නම් ගෙවෙනවා මේක වේදනාවේ ස්වභාවික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ දැනගන්නා ක්‍රමයකට කරනවා. මම මේකට ඇයි වේදනාවන ප්‍රශ්න කියන්නේ නැත්තේ මේකට වැඩිය වෙනස් සිද්ධියක් තියෙනවා ආනාපානය අර කියන විදිහට පටන් ගන්නකොට ඕ මැදදී හිතවලටම සිුම් වෙලා හොඳේ විවේකීව යන්න බලන්න මේක ඉන්න පුළුවන් ජීවිතේල ඒක තහවුරුනාට පස්සේ ඉතාලන්න බැරි වේදනාවක් එනවා පස්සේ ඔක්කොටම නෙමෙයි සමහරකට මේ වේදනාව තමයි අධික සුඛ නැත්නම් අධික දුක් වේදනාවක් එන්නේ. ඒ කියන්නේ බහන හොඳට යද්දී කවදාකවත් නැති විදිහට රාගය විසිරෙනවා. ඒකට කර්ම හෝ ගාලා ඉන්න පටන් ගන්නවා. අපි ගන්නවා අපි බොහොම සීලෙට ඉන්නේ. භාවනා කරන්නේ. නමුත් හරියට කාමරමුනේ නෙමෙයි. සමානලාට ඉස්සා වැඩිපුර නෝෂ්ණා ගති දේශාරමුනේ. සැප දුක් වේදනා අතිරේශනයි. එන්න පටන්. අන්න ඒ වෙලාවට අර කලින් අර වේදනා තියෙන්නේ ආනාපාන බලලා වේදනා පිළිබඳව යම් යම් ක්‍රියාකාරකම් වලින් ලැබලා තියෙන ක්‍රමසාවිති කියනකොට තේරෙනවා එදා වේදනාව නම් සත්‍යයක් තියෙනවා. ඔය කයම පුතෙක් කාලා නැත්නම් වේදනාව වැඩන්නේ නැහැ. වෙනවා තන්නේ කර මනසෙන් ඇති කරන දේ. අපි දිනාපු කරුණ. ඒක චෛත ලක්ෂණ. මෙව යවන්න නැතුව කරන්නත් බෑ. හැබැයි මේ වෙලාවේ මට මගේ කියන්නත් බෑ. ඒක කිසිම සංකේතයක් අදාළ වෙන්නේ නෑ. අන්න මේ වෙලාවට නම් අර කායන ප්‍රසනාවෙන් ගත්ත සත්‍ය සමාධිය මේකට යොදවලා අපිට තේරුම් ගන්න වෙනවා අපි මේ වැඩේ දැන්නකොලොත් අපිට අවදාන සංසාරේ මේක දිවන්නේ. මේක තමයි දිගින් දිගට යන්නේ. දැන් මේකට එන්න දීලා ගෙවනවා නම් එරියස් එක දෙනවා. මේ ප්‍රිය දෙයක් නෙමෙයි. පිළිගන්නේ නෙමෙයි කියලා කියන්නේ තමන්ගේ සත්‍යෙ නොගැලපෙන මට්ටමේ තරහ. සත්‍යෙ නොගැලපෙන මට්ටමේ කාමාවතාවය. ඒක නම් ඔන්න කියයි හොඳටම වේදනාව පසනාව දැනගෙන කරනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ කාණුගේ ගිරමාන සූත්‍රයේ නැත්නම් ආනාපාන සති සූත්‍රයේ පළවෙනි ආනාපාන කරුණු හතර කියලා විපටිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී කියලා අධ්‍යක් කරලා චිත්ත සංකාර කියලා කියන්නේ තමන්ට නොපෙනෙන නමුත් සංසාරේ පුරාවට දිනාපු මේ වේදනාව වගේ එතෙන්දි මතුවෙනවා. එතෙන්දි අවස්ථාව ගන්න. අන්න ඒ වෙලාවට යෝගාවචරය මේක මම මාගේ තියාගන්න නැතුව මේක දිහා බලන්න නම් මේ වේදනාව අනුව බලමින් කායපසනා ගෙනාවු සතිය යොදලා මේකෙත් මුලැඳාක බලන ගමන් කරා. ඒකට නම් වඩාම සාක්ෂණිකව යොදාන්න පුළුවන් වේදනානුපසනාව. වේදනාව අනුව බලනවා මොකද ඒක අර කාපට් එකේ යට තියෙන කුණු ටික පේන්නේ. උදාතු ගන්න ගන්නේ අනුශේත සම්බන්ධ වේවා ඒක එනකොට හරිම වංචනික. කීප දෙනෙක් මට මම දැකලා තියෙනවා. මේ වෙලාවේදී මම මනසින් ඇති කරන කාමරාගය කයින් ඇති කරන කාමරාගයත් එක්ක පටලවා. පස්කම සමහර ලාවට මර්ගන් රාගය දෙවිලා කියනවා කියලා තමන් ගැන හරි අව탁සේක. එහෙනම් කවදාකවත් නැති ද්වේෂයෙන් පටන් අරගත්තා කියලා නොරුස්නාලත් පහළුණා කියන්නේ ඉස්සර තිබුණ නැති ද්වේෂයෙන් තමයි. කිත්වන්තන්. ඒක සේරම අර මේ වෙනකප් වෙලා තියෙන පරණ කුණු. ඒක ගෙවෙන්නේ පිටින් කුණු වෙන්නේ නැති වෙලාවට ඇතුළේ තියෙන විදිහට. පිටින් එන්න පටන් ගත්තොත් මේවා ඉන්නේ හත්පස. මේ වෙලාවට නම් තේරෙන්න පටන් අර ගන්නවා මේ අනික් ආගම් වල මේ බාහිර දේවල් අතට හිතයට සර්වචනංශය කරන්නේ බාහිර කියන දේවල් ප්‍රයෝගයෙන් නතර කරලා ඇතුලේ කුණු අර තුවාලික සරව පුව දිදෙන්න වගේ එන්නයි. ඒ සඳහා නම් සූදානම් වෙලා. බඩු කියන්නේ ජීවිත ලෑස්තිලා ආයුධ අරගෙන යන අවස්ථාවක් තියෙනවා. එසකොට නම් තේරුම් පටන් අර ගන්නවා මේ සෙල්ලම නම් කලින් කරලා නැහැ. මේ කුණු කන්දලේ අපි හැම වෙලක් නැහැ. ඒකට ඉදිරියට ඉදිරියට යන අවස්ථාවක් දීලක් නැහැ. ආවට මේ විදිහට ප්‍රිපෙයාර් සූදානමින් ගිහිල්ලක් නැහැ කියලා ඒ වෙලාවට භවනා කරන්නේ ඒකට අල්ලලා යනවා. ඒ නිසා මේ දුක් විඳින්නේ කර්මයකට වාක්වත් තරද්දකටවත් නෙමෙයි මේ අපි මම කියාගෙන වෙනාව කුණු කන්දද. ඒක කොහොම හරි ගෙවන්න ඕන කියන ඒක වේදනා සංඥා සංකාර මොනවා හරි ඒවා එන්න පටන් ගන්නවා. ඒවා වේදනාවෙන් පිට වේදනාවන ප්‍රශ්නාවක් තියෙනවා. සංඥා සංස්කාරයෙන් කොට චිත්තාන ප්‍රශ්නාවක් තියෙනවා. ඊට පස්සේ ඒ තියෙදිත් එහාට ගියාට පස්සේ තමයි ධම්මන ප්‍රශ්නාව දෙන්නේ. ඉතින් ඒ හැටි ඇත්තටම නියම විපස්සනා ඒක තමයි නියම විපස්සනා කියන්නේ. අර මුලින් මුලින් ආනාපාන සතිය සංස්කෘතව ගන්න එක ඒ විපස්සනාවට සූදානම් කිරීමක්. නැත්නම් දෙවික තාම සංවේදී ඉදුවක්. තාම යාබෝම් වෙලා නැහැ. යාබෝම් වුණාට පස්සේ තමයි අර නියම ගමන නැත්නම් වඥාණයෙන් ගමන සිදුවේ. ඒ නිසා මේ ආනාපාන සති සූත්‍රයේ ඒ දක්වලා තියෙන ඊටි පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පසම්බන් චිත්ත සංකාරක් කියන එක අතුවාචාරින් මාර්ගික කරන සර්වඥාසත් වෙන මේක තමයි වේදමන්ත. ඉතින් මේ කොටස තමයි චිත්තානුපස්සනාව. මේක තමයි හැබැයි ඔක්කොම ආනාපාන දිගම කියලා තමයි. ආනාපාන කියන එක දිගේම විස්තර වෙන්නේ. එතකොට මේ වෙලාවට යනකොට ආනාපානේ හරියම සියුම් එයා නිකන් වේදිකාව දීලා පැත්තකට. ඊට පස්සේ වේදනාම් ප්‍රශ්න ජවනිකාව එන්න. දුක් වේදනා, දෝමනස් වේදනා කියලා දුක් දුක් වේදනා කියන කායික වේදනාවට දෝමනස් වේදනා කියන චෛතසික වේදනා චෛසික වේදනාව කියන්නේ මේ කිඹුල කන ඉවසන්න බලන්න මට කොයිල කට වෙනවා තමයි ඉවසන්න බැරි කියලා කතාවක් තියෙන්නේ. දැන් කිඹුල කනවා නම් කුඹියක් ඇවිල්ලා කාලා මොනවද එන කියන්න හේතුවක් නැහැ. හැබැයි මේක නැද්දකින් නොපතන්න දෝකී කියලා නිකන් මුළු වේදාපු දෙහියටයක් වගේ තේරෙනවා ඇඟට. මුන්න තැනම කුල් කියනවා. ඉන්න බෑ. නැගිටක නැගෙ නැගිටපු හොරෙකුත්. ඇදලා ගියනම මොකද? ඒකට හොඳට තේරෙනවා මේක කයෙන් ආපු වේදනාවෙන් ඇතිවෙච්ච ධම්මේ හිතම අදාළයි. ඉතින් නැදිනේදීගේ හේව නැලත්තදයි කියලා කතාවක් තියෙනවා. ওই සින්නකට යනකොට හේතුවක් ඕනේ නැහැ විස්සාදලේ. ඕන තරම් හේතු හදන්න පුළුවන්. මොකද මේ පැත්තට දෙන්නේ අර පැත්තෙන් දුක වෙනවා. ඇත්තට ඇත්තලා තියෙන දුක නම් චෛතසික වෙන්නේ. ජයේ ඒ දොමනස වේදනා හරිම මානකයි. හරිම සැකයි. හරිම වංචනිකයි. ඉතින් අපි මේ වෙලාවට හරියට මිත්‍යෙක් වාගේ අපි කරන්න හදන්නේ මේ වේදනায় නෙවුවා නැති කරන්න හදනවා, සනීප කරන්න හදනවා, බාම් ගන්න හදනවා. නමුත් අපි දන්නා එක එන්නේ සාර්ථක පදනමකින් නෙමෙයි. ඒ නිසා අපිට දැනගන්න වෙනවා අපිට අවස්ථාවක් දෙන්න වෙනවා මේ ඉන හැම සංඥාවක්ම මනෝමූලිකවත් වෙනවා ඒ නැත්තම් ඊම ප්‍රත්‍යිනුත් වෙනවා මේ ටික වෙන් කරගන්න බැරි වුණොත් අපි අරකට ඕන දෙයක් මේකට දෙනවා මේකට ඕන දෙයක් ඒකට දීලා අපි කරන වැඩේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි නිසා සර්වඥාන්සේගේ උපක්‍රමය තමයි මේ සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ හිතල කරන දේවල් පුළුවන් තරම් නතර කරන්න මේ විතර කරන සතුන් නිවීම සුරපන්තිරේ කාමීත්‍යජාලේ බොරු කියලා මේවා සීලේ නැතක. ඊට පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද නැති කිරීමට රූප පේන එක ඔබ ඇතුළ වහගෙන ඉන්න. අධ්‍යයන නැත්නම් කියන සද්දයක් දෙන්න එපා. ඇඳුරුන දෙන්නත් එපා. කතා කරන්නත් එපා, කැම දෙන්නත් එපා. හුස්ම ගන්නත් එපා. දැනෙන හුස්ම දිහා විතර බලන එක අන්න බලනකොට අපිට යම් දවසක නීවරණ වට්ටමට අයින් කරගන්නවා. එතකොට දැන් දන්නවා දැන් අපි කීලා ගන්න. දැන් තියෙන්නේ ඇතුළේ තියෙන ලයිබ්‍රරි හොප්ස් වලින් තමයි මැගසින් එක දුවන්නේ. අලුත් ආටිකල්ස් නැහැ. මැගසින් එක බැරි නිසා දිගට දුවනවා. ඒක හොඳට තේරෙනවා. පිටින් ඇතුළට එනකම් මේ ඇතුළේ තියෙනවා දකින්න බෑ. නිසා පිටින් එන එක අපි ශික්ෂණ මාර්ගයෙන් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ශ්‍රද්ධාවෙන් එහෙම නැත්නම් ඇදහිල්ලෙන් අපි පොඩ්ඩක් නතර කරලා තියෙනවා බලන්න. යතකර තිබෙට ගේන යනවා. ඉදාර තමයි දෙන්නේ මේ අසං සසංකාරික දේවල් අපි නතර කරනත් තා අසංස්කාරික ක්‍රියාවලිය අපිට දකින්න. සචේතනික දේවල් අපි නතර කරන තා අචේතනික දේවල් කරමු දකින්න බෑ. අචේතනික අසචේතනික දෙක දකින්න දුර අපිට කාපට් එකේ අඩ තියෙනක පේන. ඒ නිසා අපි ඉස්සෙල්ලා කරන සසංකාරික සචේතනික දේවල් ප්‍රයෝගේ ආගමක් කියලා සද්ධාවේ සීල දිනීට මේක අයින් කරනවා. අයින් කරන්න කරන්න මේ පැත්තේ ඒ හා සමාන සීලර එකක් තියෙන පටන් පිරෝණ ගතියක් තියෙනවා. මේ ශාලාව අපි එයා ස්ට්‍රයික් කරලා මේ උලන් අයින් කරුවද ඉතුරු උලන් ටික කොහොමද සමෝසෙ දෙදී යනවන්නේ. මෙසර කඩු වුණාද එක තැනක වුණාද උලන් නැති තැනක් හිටින්නේ. සීනේවල් බෙදිලා. ඒක තමයි මේ වාතයේ ආංශික පීඩනය හැටි. ඒ වගේ තමයි අර පිටිනව නැති වෙච්ච ගමන් ඇතුළේ වැයකින් ගේම කරලා දෙන්නේ. එතකොට අපිට පුළුවන්කමක් තියෙන මේ ෂාප්නස් එක මේක ඉල්ලගෙන කාවු කන්නවා. يعني කරලා ගත්ත ගමන්. මේක නෙමෙයි වෙච්ච දෙයක්. මේක තමයි භාෂාවේ තියෙන ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියන දෙක. සකර්මක අකර්මක දෙයක්. එතන කර්මකාරක උත්තරකාරක දුන්නේ අන්තිම අමාරු තැන තමයි භාෂාවේ උත්තර මුළු ලෝකෙම මුළු සාහිත්‍යෙම කියන්නේ අකර්මක දෙයක් සකර්මක පිළිවෙලින් තමයි සාහිත්‍ය නෙවෙයි අකර්මකයි කියන්නේ අනාත්ම ඒක සකර්මක කරන්න හදලා තමයි ලෝකයක් පවතින්නේ බුදුහාමුදුරුවෝ කියනවාම සකර්මකව කරන දේ නතර කරලා බලපන් ඉතුරු දේ කොච්චර විශාල වුණත් ඒක කෙනෙක් ඇතුව කරන දෙයක් නෙවෙයි. ඒක විහිං කරන දෙයක් නෙවෙයි. ඒක සචේතනික කරන දෙයක් නෙවෙයි. සසංකාරිකව කරන දෙයක් නෙවෙයි. හැබැයි අපිට පුළුවන් නිරීක්ෂකෙක් වෙන්න. නිරීක්ෂකෙක් උනායි කියලා කියන්නේ ඒක ඇසියුම් කරන්න එපා. ක්ලේම් කරන්න. ඩිස්ක්ලේම් කරපන්. අන්න ඇසියුම්. ආනෙසෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ පටන් ගන්න. අපි මේ මෙතෙක් කල සංසාර ජීවත් වෙන යන සතරමක ප්‍රදේශෙත් දැන් අපි හිමීට ඒක ගෙවම් කරලා ගෙවම් කරලා අකර්මක පැත්තට නැත්නම් අසංස්කාරික පැත්තද එහෙම නැත්නම් අචේතනික පැත්තද එහෙම නැත්නම් අවිඥානික පැත්තද යන්න ගියාම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ unconscious කියලා conscious mind එක තමයි tip of the iceberg iceberg එකක් තියෙනවා යට විශාල කැලක් ඒක unconsciousness unconsciousness එක අපි ඔක්කොම සමානයි ඒකයි තියෙන ලස්සනම කැලේ ඒ කාපට් එක යට තියෙන ගුණ වලින් අපි අතර වෙනසක් තියෙනවා. උඩ තියෙන කොටසෙන් තමයි මේ ගෑණි නිනා දක්ෂයා දක්ෂයා ලස්සන උස කළු ඔක්කොම තියෙන්නේ. ඒක අතින් ගිය ගමන් අපිට වෙනවා අපි යුනිවර්සල්. අපි කොටු වෙලා මම ආවෙන් හදන්නේ වෙනස් කන්දේ. ඒ කියන්නේ සම්මුති ලෝකෙ. අතින් දැස්සට පස්සේ ඉන්නේ යුනිවර්සල් කොන්ෂස්නස්. එතන කොස්මික් එනර්ජි එකට යනවා. ඉතින් එතන ගියාට පස්සේ ඒක මේන්ටේන් කරන්න වෙනුන්න ටැක්ස් දෙවන්න ඕනක මොකුත් නෑ කරන්න ඕනක මොකුත් නෑ ඒක වෙන දියා නිකන් ගඟක් තරම් දියා ඉවරట్లా බලන් ඉන්නවා වගේ ස්වභාවයෙන් බලන් බලන්න. හැබැයි ඒක කරන්න බෑ දේ නිර්මාණවාදයක් තියෙනවා. ඒයි තමයි එතන තමයි දෙන්නේ. ඒක දෙයියෝ ඒක සර්වබල දහවි ඒක සර්වව්‍යාපී ඔක්කොම දෙනවා. ඒක නිකන් පිස්සු. ඒක මොකක්වත් නෑ. ඒ ආපු මොමන්ට් එක නෙවෙයි. ඕක ගෙවම් කරාට පස්සේ ඒක ඌනගේ වලිගේ වැඩිච්ච ගමන් හයියෙන් ගැහුවට ඒක දෙවිලා නෑ. ගෙවෙන්නේ නෑ ඇසියුම් කරනවා. ඒ අන්ඇසියුම් කරාම ඉන්නකොට මේක මේක මේක මේක ගෙවි ගෙවි ගෙවි ගෙවි අනේකයි කියන්නේ. ඒකේ අමාරුම කාලය තමයි අර සකන් සවිඥානක සසංස්කාරික දේවල් ප්‍රයෝග ඥානෙ විද්දෝ කරනවා. සිල්පද පදන්නේ නෑ. නීවර ධර්ම පාල නොවන සප්පාය පස්සෙලා දීලා මේකට හිත ගෙනියනවාද ඉනර් ස්පේස් එක. මොනවාක්වත් අරමුණක් නැති තැන. ඒනවා කියන පුළුවන් තරම් ඒක තමංගේ නැතහැනි වාහන වගේ නියම gedරවද පාස්සන්නේ. ඒකකොට තමයි අර කාපට් එකේ අර තියෙනම මොකද කරන්න පටන් ගන්නේ. ඒක තමයි ඇත්තටම කියන්නේ අර මම කලින් කිව්වා වගේ නියම විපස්සනා වෙන්නේ ඒ වගේ අර උඩින් දාන කාලේ නෙවෙයි විවේක වෙනකොට හිතේ මතු කරගන්න. ඒක ඇත්තටම ඒ භාවනා කරන කෙනාට බලාපොරොත්තු වෙන්න බැරි. එයාව දන්නේ නැති සෘතු වගේ තමයි ඉන්නේ. දැන් හොඳක් වෙලා තියෙන අපි තේරවාදී ඔක්කොම නත් කරලා තියෙනවා. ඔක්කොම ලයිස්ට් කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි එන්නේ ඉවරන කරලා බලන්න. ඒක බලන්න බලන්න බලන්න මේ බුදු දානවාසකේ ධර්මයේ කෙරේ එන්න මේව කරගෙන ආපු සංඝයා කෙරේ එන්න මෙතෙන් එනකන් තමයි උදව් කරපු සීජේ කෙරේ ලොකු විශ්වාසයක් ලොකු ඇදහිීමක් වෙනවා මේ ක්‍රමේ ආපිගේ වටනකම. එහෙම නැත්නම් අපි මුළු ලෝකෙම මුළු දවසම මුළු රැයම මුළු ජීවිතේම ගත කරන්නේ අර සම්මානික කොටසක්. ඒ නැත්නම් සසංකාරික කොටස ජීවිත තිරසනාගේ මනුෂ්‍යයාගේ සමානයි. මේක තමයි මනුෂ්‍යයාට සුවිශේෂී කොටස. උඩ උත්තර දෙකක් දෙන්න පුළුවන් මම පස්සේ තේරුම් ගත්තා නම් මම නැවත ප්‍රශ්න කියනවා ඒකට මාතෘ දැනගන්න පුළුවන් මම පස්සේ තේරුම් ගත්තා සක්මන් කරගෙන යනකොට තමයි තේරෙනවා බොහෝ වෙලාවල හිත ඉතිවිලි දිගේ නන්නත්තර වෙලා තියෙනවා සමහරලාට එහෙම නන්නත්තර වෙන දැන් සක්මනේ හිටියා අදයි ඒක සපේලා උත්තර දෙන්න තරම් ගැඹුරක් නැහැ යන්නේ එහෙම අවස්ථාවක ඉන්නකොට අපි මේ සම්විච්ඡ අවස්ථාව ගැඹුරු හොයාගන්න යාම සඳහා මානසිකාර යොදමින් ගැඹුරට යන්න හදනවාද එහෙම නැත්නම් මේ තියෙන මට්ටම සාහෘ කරගන්නවා. එතන නියම quantity and quality කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ ගුණාත්මයේද ප්‍රමාණාත්මයේද. අපිට හැමයි දැන් වෙන්න තියෙන යම් කිසි ප්‍රමාණයක් අපිට සක්වන හම්බ වෙනවා. හැබැයි ඒකේ ගුණාත්මය තේරෙන්නේ. මෙන්න මේ වෙලාවේදී ගුණාත්මක හොයන්න ගියොත් අර ප්‍රමාණ හම්බෙච්ච ප්‍රමාණය හැදෙන්නේ ඉඳී. ඒ නිසා හොඳම වැඩේ තමයි මේම ඉන්න වෙලාව පුළුවන් තරම් ඉස්සලා වැඩි කරගන්න. වැඩි කරලා කරලා කරලා කියන්නේ අර හිතවිලි හෝ වේදනා හෝ බාධා කරමින් තිබුණ ධර්ම කොන්වින් දැල්ලා එදි මේවක් හිතට විශ්වාසය ඇති කරන්න දෙනවා මට එහා කෙලවරට ගිහිල්ලා හැරිලා ආපහු එනකන් සතියේ ඉන්න පුළුවන් නැත්නම් සක්මණේ ඉන්න පුළුවන් කියන විශ්වාසය දෙන්නේ දුන්නාට පස්සේ තමයි අපිට මේ ගැඹුරකට යන්නේ සමහර චරිත තියෙනවා අපි කියනවා සමන්ත පූර්වාංගම චරිත කියලා. ඒත් අංගය ඇත්තටම ගැඹුරට යන්නේම. නමුත් හොඳට දන්නවා හිත නන්නත්තරින්ද සක්මනේ තියෙනවා. මේ විචිතුරු පෙන්නේ. විස්තර පෙන්නේ. ඉතින් එහෙමනම් ඒ මේ අචනස මම දක්නවා දේ සක්මන් කරන්නේ ආර තියෙන්නේ සමත නැත්නම් සමාධියට යන්න හදන ගතිය. එහෙම කරගෙන ඉවරලා පරියන්ගට ගියාට පස්සේ උනන ආනපානේ බලනකොට අතනි තමයි ඉච්චර ප්‍රසිද්ධ වෙන්නේ. ප්‍රම දක්න වශයෙන් මේ ආශ්‍රව ප්‍රසවාසයෙන් ප්‍රසිද්ධ වෙන්නේ. නමුත් ආනාපාන තියෙන බව දන්න. අනිත් වගේ මේ භාවනා කරන ආධුනිකයන්ගේ ඒ වගේ මම්මවත් දෙකක් තියෙනවා. අරමුණේ හිතියට අස්තර විතර හුවෙනවා. හැබැයි අරමුණේ ඉන්න බව සාහිතියක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙස් කරනවා ඒ එන්න දෙන්නේ ඒ චරිතේ සමතිපැත්තට බල. ඒක සමතිපූර්වංගම කරනවා. එහෙම වෙනකොට සමහරලාට කරන්න හදන්නේ සම්ප්‍රදාන කුල කරන්න හදන්නේ ඒ සමතය යනවා නම් ඉතින් ගිල ධානයකට ගිහිල්ලා. හොඳට ඒක හොඳට හිත කැමැති ප්‍රමාණයක් ඉන්න පුළුවන් කියලා වශී කළා. ධ්‍යානෙන් නැති කළා ඒ ඇති ශක්තිය වලින් අර විවිධ විවිධ නිදි. අර විදිහට සිනාබයින් උත්සාහ කරන්නේ. දැන් ගොඩක් මේ ඒකදී දැන් මගේ ඌරුව තියෙන හැම වෙලාවෙදි මට විපස්සනාව ඉස්සර කරගෙන යන ගමන. ඒ නිසා මම නිතරම මේ සම්බෙදවා සමත පූර්වංගම යන කෙනෙකුට හිතියක් ඒක බාධාවක් නොවෙන විදිහට එයාටත් මේක ප්‍රයෝජනය ගන්න පුළුවන් මේ විදිහට හැම වෙලාවෙම ධර්ම දේශනාවල ඊයේත් මේකමයි කියලා ඉස්තර කරන් ගන්න බෑ. මේ පෙද්දකේ කොයි එක ගියත් හරි කොයි එක හිටියත් සීල ශික්ෂාව සමාධි ශික්ෂාව සම්පූර්ණයි. ඒ නිසා මේක ඔය අහන ප්‍රශ්නේ හැටියට කරන්න තියෙන්නේ පුළුවන් තරම් වෙලා හිතට ඒක වද ගන්නවා මොනවා ෆැමිලි රයිස් කරනවා කියලා. වැඩි වේලාවක් විශ්වාසය ඇති කරගන්න මම දැන් ඉස්සර විනාඩි 5 ඉන්න පුළුවන් දැන් 10ක් ඉතල 10ක් නම් මට 15ක් පුළුවන් කියලා කසුරක් දිගාන නොගේ දිගාන එකයි කරන්නේ. මේක හරියට ආසන් ප්‍රසාරයේ ප්‍රසාරයේ විතරක් තේනවා ආසන්සේ තේන්නේ මේකට ලස්සන හේතුවක් තියෙනවා. ඒ මොකද අපිට වැඩක් පිළිපත් වෙච්චාම අපි දකුණට කයි වමටයි දෙන්නටම කතා කරලා කරකම් කිව්වොත් පැනලා කරන්නේ දකුණටනේ. දකුණත් කාර්යයයි. ඒක කවුරුත් දන්න දෙයක් නෙවෙයි නිසා අපි දකුණට වම කිව්වොත් දකුණ කිව්වත් අපේ හයියයි, බරයි, කළු පාටයි දිගයි. ඒ කියන්නේ වැඩි වැඩ කළ වැඩි කළ දියා යන්නේ. වමත් කරන්නේ අනිත් පැත්ත. ෆුට්බෝල් කාර්යයෙන් අහන්න බලන්න දැන් බෝල ජග්ගුවාම වැඩිම ක්‍රියාත්මක කරන්නේ වම දකුණද කියලා හොඳටම දන්නවා. ඒක එයා දන්නවා මේ ෆුට්බෝල් ගේම් එක ගියාම දිනන්න ඕන මට වම දකුණ සම කර කර ව්‍යායාම කරන ගණන් නෙමෙයි මේක. දකුණෙන් නගනවා දකුණෙන් තමයි ගහන ගහන. ඒකට වම ඒ අනු ඇදිලා යනවා මිසක් දකුණ තමයි ක්‍රියාකාරී. ඒ වගේ ඇවිදින ඕනම කෙනෙක් බලුවොත් අපි කරා. අපි එක කකුලයි ක්‍රියාත්මක කරන්නේ අනෙක් කකුල ඇදිලා යනවා. සොත්ති කකුලයි අත්ත කකුලයි. ඉතින්නම් ඉන්නේ අපි ඇත්තටම අර අක්කොට විමලු පැටවුන්ද කිලින් ඵලයල්ලකෝ උඹලට කවදාකවත් මිනිස්සෙක් වෙන්න හම්බෙන්නේ ඔහොම යන්න බා කිලින් ඵලයල්ල. ඉතින් මහයි තාත්තන්නේ හරහට ගන්න. ඒක සක්මන් කරන හැම කෙනාම හිතන්නේ සක්මන් කරනවා කියලා නමුත් බලනකොට එක කකුලයි වැඩ කරන්නේ. අනිත් කකුල ඇදිලා යන රොටි කකුල. හැබැයි හදන්න යන්නේ. දැනගත්තට තේරෙනවා දැනගන්නකොටම තේරෙනවා වමේ දකුණ දෙන්නම වගේම දෙයක් වෙනවා කකුලේ. ඒ නිසා හදිස්සියක් වෙනකොට අර ක්‍රියාත්මක කකුල තමයි ඉස්සර වෙලා වැඩේ කරලා දෙන්නේ. අනිත් එක ඒ අනුව යනවා. ගයි පුලියන් ඩ්‍රිවන් පුලියකේ වැඩ පිළිවිද ඒක දැනගත්තට පස්සේ අර කර ඉබේ කරන එක නිකන් ඇදලා යන එක පැසිව් වැඩ කරන එක ඇක්ටිව් කරන්න යන්න එක දැනගන්න ඕනේ. සක්මන් කරනකොට සක්මන් කරනවා නැතුව අපි සක්මනට තමයි මේ වස්තුවක් අපි තේින්න පටන් ගන්න. අපි හදිස්සිය ඇවිදිනකොට අපි පුදුමාකාර විදිහේ එක කකුලකින් තමයි දුවන්නේ. ඉතින් ඒක කවදාකවත් මේ ව්‍යායාමයේ සමබරව ලැබෙන්නේ අර පුරුදු අංශ භාගයටම තමයි කියන්නේ. ඒ අන විදියටම දකුණු කකුල අපි කියන්නේ ක්‍රියාත්මක කරලා යනවනම් දකුණු පැත්තේ තියෙන ඉන්ද්‍රියන් වැඩියෙන් හෙල්ලෙනවා. ඒකත් ඒවට වැඩියෙන් ඔක්සිජන් හම්බ වෙනවා, ගන්ධන ඔක්කොම හිටිනවා වම් පැත්තේ නිකන් ලෙඩ ගන්න තමයි කියන්නේ. ඉතින් කවදා හරි එයා පැයක් විතර සම ව්‍යාපාර ව්‍යායාම දුන්නොත් වම් පැත්තට කවදාකවත් නැති විදිහට වැඩි ව්‍යායාමයක් හම්බුන. ඒක ආය නැචරල් ජීවිතයක් වෙන්න පටන් ගන්නවා. ඒක සක්මන් කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේක කලාවට එක පැත්තකින් තමයි දුවන්නේ. හැබැයි ඒක බලන්න ගිහිල්ලා වැඩේ කර කරගන්න එපා. වේද ඉඳ තියනවා කියලා හිතන්න. ඒ කොයි එකේ වුණත් අපි මේ ශරීරයේ තාමත්ම කලාතුරකින් තමයි සමබර වෙන්නේ. අපි එක්ක වාමාංශිකයි එක්ක දක්ෂිණයි. ඉතින් ඒක දකින්න එක ලොකු දෙයක්. ඒක දකින්න නම් වැඩක් තියෙස නෙවෙයි ශරීරේ ක්‍රියාත්මක කරන්න ඕනේ. නිකන් ව්‍යායාමයේ පිටස ක්‍රියාත්මක කරන කරනවා තමයි මේ පුංචි පුංචි පුංචි වෙනස් තමයි අපිට තේරෙන්නේ. ඒක මේ අර Hindu ප්‍රාණයාම පොතක කියුවා අපේ නාස්පුඩු දෙකෙන් එකයි වැඩ කරන්නේ අනිත් එක බ්ලොක්. ඒ වැඩ කරන එක සර්වඥාන්සේ නිදා ගන්නකොට හැම වෙලාවෙම නිදාගන්නේ දකුණු ඇලෙන්. දකුණු ඇලෙන් නිදා ගන්නකොට දකුණු නාස්පුඩු બ્લોක් වෙලා වම් නාස්පුඩු ඇලෙනවා. වම් නාස්පුඩු හැම වෙලාවෙම චන්ද්‍රයත් එක්ක සීතල ගතියට සම්බන්ධයි. මේ අතර පුතිය ගත්තත් කියනවා මේ නාස්පුඩු වැරලා දකුණ ඇලෙනවා. එතකොට සූර්යයට සම්බන්ධ වෙන ඒකෝට කාම කෝප වැඩෙනවා, ඊර්ෂ්‍යා තරහ එනවා වැඩෙනවා. ඉතින් මේ නිදාගෙන ඉන්න කරන එක නමුත් දවසක් තිස්සේ බැලුවොත් කිසිම හොඳට බැලුවොත් පැය දෙකෙන් දෙකට මේ නාඩි මාර්ග වෙනවා. ඒකට තියෙන උෂ්ණ ගන්නක මේකට මාර්ග කරනවා මේකට මේකට මාර්ග කරනවා ඒක ශරීරයේ වාපික්ෂන් සමනය කිරීමේදී කරන වැඩක්. ඒකල කියනවා මේ ආශ්‍රයේ අවසාන තියෙන සිවුර සිදුර රොම්බසාකාරයකට පුතියි. ඒ රොම්බසේ එක එක තැනක් පඨවි ආපෝ තේජෝ වායෝ විශේෂණ වෙලා තියෙනවා. මේ පඨවි ධාතුව සම්බන්ධ වෙන කෝණේ හැප්පීගෙන වාතයේ පිට වෙනවා නම් ශරීරයේ වාත රෝග ඒ තේජෝ ධාතුවට සම්බන්ධ වෙන පිත් රෝග වලට සම්බන්ධයි. එන්නේ මේ උෂ්ම වදින තැන වරින් වර මාළුයි. ඉතින් හොඳට ස්ටඩි කරොත් උෂ්ම තමයි ඉමෝෂනල් බොඩි එක තේරුම් ගන්න පුළුවන්. ඊළඟ අපි විශේෂ ආස්වාද කරලා ප්‍රසාර කරනවා ඒක තද්ද ඉමෝෂන් එකක් කියන්නේ දුකටදී අඬනකොට විලාප දිදී අඬන වෙලාවක ශෝකයක් වෙනකොට එහෙම නෑ අනිත් පැත්තට තියෙන සමබරව යන්නේ ඉන්නේ හොඳ සෞඛ්‍ය සම්බන්ධ වෙලා ඉතින් ඒව පිළිබඳව ඒක නිසා හරියට භාවනා කරනකොට බලන්න ඕනේ ආස්වාද ප්‍රසාර ඒවා ඇයෙන් පැයට විනාඩි 10න් පහළ වෙනස් වෙනවා කවදාකවත් එකම විදිහට ආනපන හිතුවේ. නාස් පුඩු අතර මාරු වෙනවා. හැපෙන තැන මාරු වෙනවා. ඒ ඔක්කොම දැක ගන්නා සුළුවට භාවනා කරන්න කරනකොට තේරෙනවා කාගේ න්‍යායපත්‍යයට ගන්න නෑ වැඩ කරන්නේ. ඒක වෙනස් තමයි. ඉතින් ගොරෝසුක බලන හිතුවේ තියෙන්නේ ඒක විදියටම හුස්ම පේනවා. උසුර සැලකෙල්ලෙන් බැලුවොත් ඒ හුස්ම නමක් තියෙනවා මේ මාරේ. ඒ අපර Hindu ක්‍රමය අපි තේරවාදයක් ගරු කරනවා කියන එක නෙවෙයි කියන්නේ. ඒ වගේම තව කියනවා සර්වඥාන්ගේ දකුණු වලින් ඇලවෙනකොට උන්වහන්සේ සීතල පැත්ත තමයි හිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක වාඩාවේ ආට් ඇටැක් අනම්මනම් තියෙනවා නම් දෙකක් කියන්නේ මොන දකුණු වලද? එකක් තමයි එතකොට ප්‍රතිවස්තු උඩ පැත්ත නිසා ඒ වැටෙන බර ආදී ඒකට රිලැක්සන්. අනිත් පැත්තට ගියොත් ප්‍රතිවස්තුට බරයි. ඒ නිසා මේ අපි ගත කරන හැම ඉරියව්වකෙම ඒ වාපිච්චේ කම්මේ සමනය වෙන්නේ. රාග දෝෂ මොහයසිනේවල පුංචි පුංචි පුංචි පුංචි සම්බන්ධතා තියෙනවා. ඒක නෙවෙයි රවට්ටනාසි කියන්නේ. බලතරස කරන් කරන්නේ මේක සම්බරක විවර කරනම කියන්නේ මම ඇදලා දාන්නේ මේක ඒ තරම් විචිත්‍ර දෙයක් මේ ශරීරය කියන්නේ. මේ විචිත්‍ර දෙයක් එක හුස්මක් කියලා කියන්නේ. විචිත්‍ර දෙයක් අපි කරන අපි සිදුවෙන දේ. අන්නේ දේවල් දිහා මම මාගේ හැඟීම නෙවෙයි අනුන්ගේ එකක් වාගේ පරිවේශනයක් කරනවා වගේ සදේවල සද්ධායෙන් කරන ගියාම අපේ ඉදිරිය ජීවිතේ අපිට කොහොමද එහෙම වෙලාවක් හම්බෙන්නේ කියලා සැකෙනවා. මොකද අපි ඉදිරිය ජීවිතේ සම්පූර්ණ මොකද්ද පරමාර්ථයකට දුව. එක්ක දේශපාලනේ එක්ක ආර්ථිකයේ එක්ක සමාජයේ ඉතින් අපිට අපේ ශරීරයේ ඉන්නේ ලක්ෂණ හම්බ කරගත්ත මනුස්සකම අත්විඳින්න හම්බ වෙනවා. හම්බ වුණොත් ඒක කවදාකවත් නිකන් හරින ඒ පුදුමාකාර ධර්ම සම්භාරයක් දෙන්න. ඉතින් අපි දැන් පැය දෙකක් කාලය ගත කරලා තියෙනවා. අපි හෙට මේ වෙලාවේදී කම්දාන් සුද්ධ කිරීම පැය ගත කරන්නේ. අපි නැවත මම කියන කාලකටන හිට හතරට මෙතන රැස් වෙනවා මේ පරියක් භාවනාව සඳහා. නම් සිරි දිනාගම පෙරවන් සර්ණයි අපේ පළවෙනි ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලේ මිනිමාව අපි මේ විදිහට පටන් ගන්නවා. Yeah.